පින්වත්නි අපි දැන් උදේවරුවේ සම්මාදිට්ඨි සූත්‍රයේදී ඉගෙන ගත්තා අපිට අකුසල් ගැන අවබෝධයක් තියෙනවා නම් අකුසල මුල් ගැන අවබෝධයක් තියෙනවා නම් කුසල් ගැන අවබෝධයක් තියෙනවා නම් කුසල මුල් ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. අපි ඒ විදිහට සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් වාසිය මොකද්ද? අපේ දෘෂ්ටිය ඍජු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරේ අපිට ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. ඒක කාටවත් වෙනස් කරන්න බැරි. ඒ මොකද එහෙම කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ප්‍රසාදයක් ඇති වෙනවා කියලා කියන්නේ. ඒ පැහැදීම අපිට ඇති වෙන්නේ කරුණු සහිතව නුවණින් විමසීම නිසා. අන්ධෙක් වගේ ඇති කරගන්න පැහැදීමක් නෙවෙයි. එතකොට අපිට හිම ඇති කරගත්තොත් අපි මොකේට ආව වුණාද? ඔව් ආගතෝ ඉමං සද්ධම්මං මේ සද්ධර්මයට ආපු කෙනෙක් වෙනවා. මේ සද්ධර්මයට ආපු කෙනෙක් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා සාරිපුත්ත මහරහතන් වහන්සේ නිකන් කෙනෙක් නෙමෙයි සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවුරු වගේද? සේතාපි භික්කවේ සාරිපුත්තෝ ජනිත්‍ති සේතාපි ජනිත්‍ති ජනිත්‍ති කිවි අම්මා දරුවා බිහි කරන්නේ කවුද අම්මා ඒ වගේ තමයි කියන සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්තෝ භික්කවේ සෝතාපට්ටි ඵලේ විනේති. මහණෙනි සාරිපුත්‍ර යන් වහන්සේ සෝවන් ඵලයට දක්වා භික්ෂුව ශ්‍රාවකයාව අරගෙන එනවා. ධර්ම කරුණු කියා දීලා එයා සෝතාපට්ටි සෝවන් ඵලයට පත් වෙනකම්ම උදව් කරනවා. මොග්ගල්ලාන උත්තමත්‍රි විනේති. ඒ කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ සමාධිය දිනු කරගන්න හැටි, ඊතුරු මාර්ගවල දිනු කරගන්න හැටි කියලා දෙනවා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට කියා දුන්නා සම්මාදිට්ඨිය මේ විදිහට ඇති කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ ආර්ය ශ්‍රාවකයාට දෘෂ්ටිය ඍජු වුණා කියලා කීමට ආර්ය ශ්‍රාවකයාගේ පැහැදීම ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම නොයනස්ස පැවතුනා කියලා කීමට ආර්ය ශ්‍රාවකයා ධර්මයට පැමුණුනා කියලා කීමට තවත් ක්‍රම තියෙනවාද? එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ආශිපුතුනි තව ක්‍රම තියෙනවා. දැන් අපි ඉගෙනගත් ඒක ක්‍රමයක් තමයි මේ කුසල් අකුසල් ගැන තියෙන අවබෝධය. දෙවෙනි ක්‍රමය තමයි මේක කියනවා ශ්‍රාවකයා ආහාරංච පජානාති ආහාරේ ආහාරය කියලා මේ කියන්නේ යමක් පෝෂණය වෙන්න උමනා කරන දේ ආහාරංච පජානාති ආහාරය ගැනත් දැනගන්නවා ආහාර සමුදයංච පජානාති ඒ ආහාර ඇති වෙන්නේ කොහොමද කියලත් දැනගන්නවා ආහාර නිරෝධංච පජානාති ඒ ආහාර නිරුද්ධ වීම ගැන දැනගන්න. ආහාර නිරෝධ ගාමිනින්ච පටිපදං පජානාති. ආහාර නිරෝධ ගාමින ආහාර නිරුද්ධ වෙන්නේ මොන විදිහටද කියලා. කොයි වැඩපිළිවෙල තුළද මේ මේ සසරේ පෝෂණය වීම නැවතින්නේ නැතු යන්නේ. ඒකත් එයා දැනගන්න. ඊට පස්සේ සාරිපුත මහරහතන් වහන්සේ විස්තර කරනවා ආයෂ්මතුනි මේ ඉපදිච්ච සත්වයන්ගේ පැවැත්මට දැන් අපි කාටද අයිති? උපන් සත්වයන්ට තමයි අපි අයිති. දැන් අපි ඉපදලා මේ ඉන්නේ. ඒ වගේම සම්භවේසීනංවා අනුග්‍රහය. උපතක් හොය හොය ඉන්න අයට. දැන් අපි ඉපදලා ඉන්නවා. ඒ වගේම ලෝකේ ඉන්න උපතක් සොයන අය. ඒ අයට අනුග්‍රහය පිණිසයි මේ ආහාර ආහාර වර්ග හතරක් තියෙන්නේ. ආහාර වර්ග කීයක්ද? ආහාර වර්ග හතරක් තියෙනවා. මේ හතරෙන් කරන්නේ මොකද්ද? ඉපදිච්ච සත්වයා පෝෂණය කරනවා. ඒ වගේම උපදීම ඉපදීමට උදව් කරනවා. මේ ටික තමයි මේ ආහාර වලින් කරන්නේ. ඒ ආහාර හතර තමයි ගොරෝසු වේවා සියුම් වේවා කබලින්කාර ආහාර. කබලින්කාර ආහාර තියෙනවා. කබලින්කාර ආහාර කියන්නේ මේ අපි හපල කන ආහාර මේවා තියෙන්න පුළුවන් කියනවා ගොරෝසු. ඒ වගේම තියෙන්න පුළුවන් කියනවා සියුම්. දෙවෙනි ආහාරය තමයි ස්පර්ශය. තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතනාව. සතරවෙනි ආහාරය තමයි විඥාණය. ඒතර ආහාර වර්ග බුදුරජාණන් වහන්සේ කීයක් වදාලාද? හතරක්. එතකොට මේ හතර ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් තෝරලා දෙනවා භික්ෂුන් වහන්සේලාට මේ ආහාර හතරක් තියෙනවා. මේ හතරින්ම කරන්නේ මොකද්ද? ඒ හතරෙන් කරන්නේ මොකද්ද? ඉපදෙච්ච සත්වයාට පෝෂණය ලබා දෙනවා ආයමත් මේකේ සංසාරේ යන්න. ආයමත් මේ සසරේ පැවැත්ම අරගෙන යන්න පෝෂණය ලබා දෙනවා. ඊළඟට උපතක් කරා යන්න සූදානම් වෙච්ච සත්වන්ට තල්ලුව ලබා දෙනවා. මේ ඔක්කොම කරන්නේ මොකෙන්ද? මේ ආහාර හතරෙන්. මොනවද ආහාර හතර? කබලින්කාර ආහාර. ගොරෝසු වෙන්නත් පුළුවනි. ඔව් සියුම් වෙන්න පුළුවනි. ඊළඟට ස්පර්ශ ආහාර. මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා තණ්හා සමුදය ආහාර සමුදයෝ. සමුදයෙන් හට ගැනීම තෘෂ්ණාව හට ගැනීමෙන් ආහාර හතර හට ගන්නවා. එතකොට මේ ආහාර හතරට කබලින්කාර ආහාරයේ හට ගැනීමට ස්පර්ශ ආහාරයේ හට ගැනීමට මනෝ සංචේතන ආහාරයේ හට ගැනීමට විඥාන ආහාරයේ හට ගැනීමට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ තණ්හාව නිරුද්ධ වීමෙන් තමයි මේ ආහාර නිරුද්ධ වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරීම පුදුමයි. ඒ උන්වහන්සේ දේශනා කරන තණ්හා නිරුද්ධ වුණොත් දුක නිරුද්ධ වෙනවා කියලා. නේ? දැන් ආර්ය සත්‍ය වල තුන්වෙනි ආර්ය සත්‍ය මොකද්ද තියෙන්නේ? තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් මේ දුක ඔක්කොම නිරුද්ධයි කියනවා. තණ්හා නිරෝධ ගාමිනී පටිපදා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හාව නිරුද්ධ වෙලා යන්නේ කොහොමද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඒතර වෙන මාර්ගයක් වෙන මාර්ගයක් නැහැ. ඒතර අපි මේක දැන් පොඩ්ඩක් අපි ඉගෙන ගමු. ඒතර ආහාර වර්ග කීයක් තියෙනවද? ආහාර වර්ග හතරක් තියෙනවා. ගුරුසු ආහාර, ඔව් ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාර. අපි අපේ ජීවිතේ අපි අනුභව කරන්නේ කබලින්කාර ආහාර වලින් ගොරෝසු ආහාර. දැන් දෙවියන් ආදී අනුභව කරන්නේ සියුම් ආහාර. සියුම් ආහාර. එතන මේ ආහාරය මේ ආහාරයට මේ කබලින්කාර ආහාරයට තෘෂ්ණාව සම්බන්ධ වෙලා නැද්ද? ආහාර දැකලා ආසාව හට ගන්නවා අපිට නේ. ආහාර ගැන අහලා ආසාව හට ගන්නවා. ආහාරයන්ගේ ගඳ සුවඳ නහයට වැදිලා ආසාවට ගන්නවා. ආහාර දිවට දැනිලා ආහාර හට ගන්නවා. ආහාර කයට දැනිලා කයට දෙනවා කියන්නේ රස්නේ සීතල දැවෙන්න මේව කයට දැනිලා ආසාවට ගන්නවා. එතකොට මේ අපි මේ ඉන්ද්‍රියන් පහින්ම මේ ආහාරය කෙරෙහි ආසාව පවත්වනවා. එතකොට මේ විදිහට ආසාව පවත්වීමෙන් තමයි මේ ආහාරයන්ගේ පැවැත්ම දිගින් දිගට ගෙන යන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් බලන්න මිනිස්සෙක් වුණාම සත්වෙක් වුණාම සසරේ යන එයා මොනතරම් පැතිවලට එයා අහුවෙලාද ඉන්නේ. එයා හිතන්න බැරි තරම් පැතිවලට අහුවෙලා ඉන්නේ. ඊළඟට ඒ ආහාරය එතකොට ඔන්න ආහාරය එක පෝෂණයක අපේ පැවැත්මට තියෙන එක දෙයක්. ඊළඟදී මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද? ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙවි තියෙනවා. කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙවි තියෙනවා හැමතිස්සෙම. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙවි තියෙනවා. දිවයි රසයයි විඥානයයි එකතු වෙවි තියෙනවා. කයයි පාසයි විඥානය එකතු වෙවි තියෙනවා. මනසේ අරමුණු විඥානයයි එකතු වෙ තියෙන මේ සිදුවීම තියෙනකන් අපේ පැවැත්ම තමයි. එතකොට ආහාර වලින් පෝෂණය ලැබනවා ඊළඟට පෝෂණය ලැබනවා ස්පර්ශයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ ස්පර්ශය කුමක් හැටියටද? ආහාරයක් හැටියට. මුකේට ආහාරි මේ සසරේ පැවැත් උපන් සත්‍යයට අනුග්‍රහ පිණිස පැවැත්ම පිණිස උපන් සත්‍යයන්ගේ පැවැත්ම පිණිස මේ ස්පර්ශය තියෙන්නේ. දැන් බලන්න හිතලා අපි කෑම ආහාර පාන. එතකොට ස්පර්ශය උපන් සත්වයාගේ පැවැත්ම පිණිස ස්පර්ශය. ඒතර ස්පර්ශයෙන් කොහොමද උපන් සත්වයාගේ පැවැත්ම ඇති වෙන්නේ? දැන් ඔන්න අපි ඇහෙන් රූපයක් බලනවා. ඇහෙන් රූපයක් බලනකොට ඔව් දැන් ඇහත් හොඳට තියෙන ඇහක් නම් ඇස් සමෝට රූපේ එනවා. ඒතර ඇස් සමෝට රූපය ආට පස්සේ ඒ රූපේ ඡායාව ඇහැට වැටෙනවා. එතකොට මොකද වෙන්නේ? මානසිකාරයේ තියෙනවා නම් ඒ වෙලාවේ ඇහැ සම්බන්ධ වෙලා ඒ ක්ෂණයෙන්ම ඇති වෙනවා විඥානය. එතකොට ඇහැ තියෙනවා ඇහැට අරමුණක් වැටෙනවා විඥානය පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් අඳුන ගන්නවා. අඳුනගන්නේ කොහොමද? විඥානය පහළ වෙච්ච ගමන් තුනක් එකතු වෙලා. ඇයි රූපයයි විඥානය තුනක් එකතු වෙලා එකතු වෙච්ච ගමන් අඳුන ගන්නවා. ඒකතු වෙච්ච ගමන් විඳිනවා ඒක. ඒ ගැන තමයි චේතනා පහල කරන්නේ. එතකොට මේ මේ පැවැත්ම සම්පූර්ණයෙන්ම වෙන්නේ ස්පර්ශය නැමැති දෙයින්. එහෙමනම් ස්පර්ශය කියන්නේ මේ ක්‍රියාවලියට තල්ලුවක් නේද? ඒක උනේ නැත්තම් ඉස්සරහට යන්න පුළුවන්ද? ඇහැ රූප විඥාන එකතු නැත්තම් මොකුත් නැහැනේ. පේන්නේ නැහැනේ අපිට එන. කනයි ශබ්දයි විඥාන එකතු නැත්තම් ඇහෙන්නේ නැහැ. දැන් අපි කියමු කෙනෙක් හොඳටම නිදි. දැන් කන තියෙනවා. ශබ්දෙත් තියෙනවා. අපිකම සින්දුවක් දාලා තියෙනවා රේඩියෝ එකේ. දැන් මම නිදි. දැන් මෙහෙට ඇහෙනවද? ඇයි ඇහෙන්නේ නැත්තේ? කන නැතුවද? කන තියෙනවා. ශබ්දයක් තියෙනවා නේ. ශබ්දේ කනටත් වදිනවා. නමුත් යාගේ කනට මානසික ක්‍රියාකාරීත්වයක් සම්බන්ධ වෙලා නැහැ. යා නිදි. ඔන්න යාට එකපාරට ඇහැරෙනවා. ඇහැරෙන එකට අන්න සින්දු ඇහෙනවා. මොකද යැහැරිච්ච ගමන් එහෙමනම් අපිට තේරෙනවා අපි අවදි වෙනකොටම මේ ආයතන 6ටම අපේ මනසේ ක්‍රියාකාරීත්වය විහිදිලා යනවා. මේ ආයතන 6ටම සම්බන්ධ වෙලා යනවා. දැන් දැන් මගෙන් එක්කෙනෙක් කිව්වා මේ බුද්ධ දේශනාවේ තියෙනවද කියලා කිව්වා මේ මොලේ දැන් අපි අපි ගත්තොත් අපිට පේනවා දැන් සාමාන්‍යයෙන් මොලේ යම්කිසි ඍජු සම්බන්ධයක් මොලේ මේ ජීවිතෙත් එක්ක තියෙනවනේ නේ නමුත් බුද්ධ දේශනාවේ ඒක කතා කරලා නැහැනේ. බුද්ධ දේශනාවේ කතා කරලා තියෙන්නේ ආයතන 6ම. ආයතන 6ම ගැන කතා කරලා තියෙන්නේ. දැන් විද්‍යාවෙන් කතා කළාට මොලේ ගැන මේ ආයතන 6ක ක්‍රියාකාරීත්වයක් තුළ මේ උපතක්ෂ කරා යන පුද්ගලයා හැදෙනවා කියන එක හොයාගෙන නැහැනේ විද්‍යාඥයෝ. ඒක හොයාගත්තේ බුදුරජාණන් වහන්සේ විතරනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වන්නේ කොහොමද? මේ ස්පර්ශය ඇති වුනහම තමයි අනුබල දෙන්නේ. අනුබල දෙන්නේ. එතකොට ස්පර්ශය ආහාරයක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ස්පර්ශය ඇති වෙනවා මං කියව එක ස්පර්ශය කියන්නේ මොකද්ද? ඇහැයි දැහි ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි විඥානේ එකතු වෙවි තියෙනවා. එතකොට හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? ආය රූප විඥාන එකතු වෙවි තියෙනවා නම් එතන මොකද්ද තියෙන්නේ කියන්නේ මට? නෑ හරි මං අහන්නේ ඇහි ස්පර්ශය හැමතිස්සෙම ස්පර්ශ වෙවි තියෙනවා නම් එතන විඳිනවා යා. යා රූපේ විඳිනවා. ස්පර්ශ වෙවි තියෙන වෙලාවට යා අඳුන ගන්නවා. ඇහි රූප විඥාන ස්පර්ශ වෙවි තියෙන වෙලාවට චේතනා පහල කරනවා. ඒ ස්පර්ශය නැතුව ගියොත් යාට කරන්න බෑ මොකොත්. දැන් මනසට අරමුණක් ඇති වෙනවා. දැන් ඔන්න අපි කියමු ඔබ මොනවා හිතනවා. ඔබ අතීතය ගැන හිතනවා කියමු. ඔබ අනාගතය ගැන හිතනවා. ඔන්න මනසට අරමුණක් ආවා. ආපු ගමන් එකපාරට විඥානය ඇති වෙනවා. එතකොට මනසේ අරමුණ විඥානයි එකතු වෙවි තියෙනකොට තමයි ඔබ ඒක ගැන හිතන්නේ. ඔබ හඳුනගන්න ඒක විඳින්නේ. දැන් මතක් වෙන එකම ඔබට තරහකාරී මතක් වෙනවා. මතක් වෙනකොට දැන් ඔබට දැන් ඔන්න කේන්ති ගිහිල්ලා දැන් ඒක හිතේ හිතේ ඉන්නවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මනසේ ස්පර්ශය හැදි හැදි තියෙනවා. තියෙනකොට ඔබ විඳ විඳ ඒ අරමුණ ඒක අඳුන ගන්න ඔය චේතනා පහල කර ඉන්නකොට ඔබට එකපාරට කෙනෙක්ව පේනවා. ඔබේ මිත්‍රයෙක්. ඔබට ගොඩාක් ඉදව් කරන හිතවත් කෙනෙක් පේනවා. පෙනිච්ච ගමන් අර අවධානය වෙනස් වෙලා එකපාරට ඔබේ අවධානය යනවා ඇහැට. ඇහෙන් අන්න මේ රූපේ දකින්නවා. එහි විඥානය හට ගන්නවා. එතකොට ඔබ මොකද ඉන්නව? අරකට තියෙන තැන නැතුව ගිහිල්ලා මේකට දැනෙනවා. ඊට පස්සේ අර ගේම මතක වෙලා මෙයත් එක්ක කතා කරනවා. එතකොට තියෙන්නේ ඇහැයි රූපයයි විඤ්ඤාණයයි ස්පර්ශය විතියන එක. ඒක තියෙන වෙලාවට දෙන්නම එකතු වෙලා කියන මෙන්න ලස්සන එකක් මම ඔයාලට හොඳ එකක් අහන්න ගියා. මෙන්න මේක අහන්න කියලා යාත් එකතු වෙලා රේඩිය එකක් දාලා දෙනවා. එතකොට ඔබ මොකද කරන්නේ? ආන් ඒකට අවධානය යොමු. එතකොට කණයි විඤ්ඤාණයයි කලයි ශබ්ද විඤ්ඤාණය එකතු වෙවි තියෙනවා. එතකොට මේ හැම තිස්සෙම තියෙන වේගෙන් සිද්ධ වෙන සිදුවීම් මාලාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට කියා දෙනවා මේක මොකක්ද? ආහාරයක්. මේ පැවැත්මට තියෙන ආහාරයක්. මනෝ සංචේතනා තතිය. තුන්වෙනි ආහාරය මොකද්ද? දැන් බලන්න ස්පර්ශය ආහාරයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒතර ස්පර්ශය නිසා තමයි චේතනාව හටගන්නේ. ඒතර ස්පර්ශය නිසා හටගන්නා වූ චේතනාවත් ආහාරයක් වෙනවා. මේක හරි ලස්සන දෙයක්. දැන් බලන්න ඕනේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. දැන් මොකද්ද උනේ? ස්පර්ශය. ඊට පස්සේ උන් රූපේ හඳුනගත්තා. ඊට පස්සේ උන් අපිට ඔව් හඳුනගත්ත විඳ චේතනා පහළ වුණා. ඊට පස්සේ මේ ස්පර්ශයේ වෙවි තියෙද්දි අපි චේතනා පහළ කර කරන එක කරන්නේ. ඒතර ස්පර්ශයත් වෙවි තියෙනවා. ස්පර්ශයෙන් හට ගන්නා වූ චේතනාවත් අපි පහල කර කර ඊට පස්සේ වචන කතා කරනවා. මනසින් තව හිතනවා. ක්‍රියාත්මක වෙනවා. ඒකට බලන්න එතකොට චේතනාවක් පවතින්නේ ආහාරයක් හැටියටයි. මනෝ සංචේතනාවක් තියෙන්නේ ආහාරයක් හැටියටයි. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් සියුම්ද. මේ ධර්මයේ අපි ඉගෙන නොගන්න අපි කවදාවත් මෙවැනි දෙයක් ගැන දන්නවද මේ අපේ ජීවිතය ඇතුලේ මෙන්න මෙහෙම විඥානයක් හට ගන්නවා මෙහෙම ස්පර්ශයක් වෙනවා එතකොට විඳිනවා එතකොට චේතනා පහළ වෙනවා ඊට පස්සේ චේතනාවත් ආහාරයක් වගේ ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවා අපි මේවා දැනගෙන හිටපු දේවල් නෙමෙයි මම නම් දැනගෙන හිටියේ නෑ ඒ කියන්නේ මට දැන බුද්ධ දේශනා ඉගෙන ගත්තට පස්සේ තමයි තේරුනේ අපේ සිද්ධ වෙන්නේ මෙවැනි දෙයක් නේ අපේ ජීවිතවලට නමුත් අපි හැමතිස්සෙම වෙන්නේ මොකද්ද මේක තීරුම් ගැනීමට නෙමෙයි අපි යන්නේ. අපි හැමතිස්සෙම ආස්වාදේ හරියට හරි. ආස්වාදයට අපි කරගිලා වැටෙනවා. ආස්වාදේ වෙරළ එක්කෝ අපි අහිමි වෙච්ච අතීතය ගැන හිත හිත අඬනවා. ඊළඟට නොලැබුණු අතීතයේ පතපත සිහිනමවනවා. නොලැබුණු අනාගතයේ පතපත සිහින මවනවා වර්තමානයේ මුලාවෙන් ඉන්නවා. ඔච්චරනේ අපි කරන්නේ. හොඳට බලන්න හිතලා බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මම මගේ ජීවිතේ හොඳට බැලුවා කියනවා. බලනකට පෙවුනා කියනවා අනාගතයේට සාමාන්‍ය වශයෙන් හිත යනවා. වර්තමානයේට සාමාන්‍ය වශයෙන් හිත යනවා. අතීතයේට බහුල වශයෙන් යනවා. බලන්න මේ කියමන කොච්චර සාධාරණද කියලා අපිටත් ඒ විදියමනේ. නේ? අනාගතයට ස්වල්ප වශයෙන් හිත යනවා. වර්තමානයේට ස්වල්ප වශයෙන් හිත යනවා. අතීතයට බහුල වශයෙන් යනවා. අතීතයේ විඳපු හොඳ වේවා, විඳපු නරක වේවා, දුක වේවා, සතුට වේවා අපි ඒක මවාගෙන ඒක තුල ජීවත් වෙනවා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේ මේවා විනිවිද යන්න පුළුවන් අපිට. අපි මෙතන මොකද්ද වෙන්නේ කියලා අපි අපි ගැනම දැන් දැන් මේ ධර්මයේ තියෙන වාසිය මෙන්න මෙහෙමයි අපි ඇති කරගන්න ඕනේ. ඔබ මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ මේ තමන්ව සොයා ගැනීම පිණිස. තමන්ගේ ජීවිතේ තමන්ට මොකද මේ වුනේ? තමන් මොකක් එක්කද මේ පැටලලා ඉන්නේ? තමන් මොන වගේ ආශාවක්ද මේ පවත්වන්නේ? තමන්ගේ හිත මොන මොන දේවල් වලටද යන්නේ? එතකොට තමන්ගේ ඒ හිත එක එක දේවල් වලට යනකොට එතන සිද්ධ වෙන දේ මොකක්ද? ඒකට බුද්ධ දේශනා අනුසාරයෙන් තමයි මේක තමන් නුවණින් විමසන්න ගන්න ඕනේ. එතකොට මේක කිසි කරදරයක් නැතුව විමසන්න පුළුවන් සමාධියක් තියෙනවා නම්. සමාධිය නැත්තම් මේ අමාරුවෙන් එකක් හිතේ තින්නකට තව එකක් එනවා. ඒක බැහැර කරලා අරක හිතේ තියෙන තව එකක් එනවා. සමාධිය නැත්තම් හැමතිස්සෙම නීවරණ විසින් එයාව බලවත් වෙන නීවරණයට ඇදගෙන යනවා. එහෙම වෙන්නේ නැද්ද? කාම අරමුණේ නම් බලවත් වෙලා තියෙන්නේ ඒකට තමන්ගේ හිත අහු වෙලා යට වෙලා යනවා. ඊළඟට දේශේ නම් දේශේ නම් බලවත් වෙලා තියෙන්නේ බලවත් වෙච්ච එක යට වෙලා යනවා. නිදිමත නම් බලවත් වෙලා තියෙන්නේ ඒ බලවත් වෙච්ච තීන මිද්දේට අපි යට වෙලා යනවා. විසිරීම නම් බලවත් වෙලා තියෙන්නේ බලවත් වෙච්ච විසිරීමට යට වෙලා යනවා. සැකේ නම් බලවත් වෙලා තියෙන්නේ ආන්නේ නිසා බුදුරජාන් වහන්සේ වදාළේ ආර්ය ස්ථාගික මාර්ගයට සමාදියෙකුත් හරිම පුදුමයි ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ විමුක්තිය පිණිස අපට ජීවිත අවබෝධයේ පිණිස අංග සම්පූර්ණ අඩුපහඩු නැති අංග සම්පූර්ණ මාර්ගයක් උන්වහන්සේ පෙන්වලා තියෙනවා. දැන් සමාධියේ අවශ්‍යතාවය අපිට හරියටම තේරුම් ගන්න තියෙන ඕකින් තමයි. දැන් අපි ධර්ම මාර්ගෙ මෙනෙහි කරනවා කියමු. දැන් අපි කියමු කෙනෙක් ඉන්න පුළුවන් එයාට සමාධිය වැඩෙන්නේ නැහැ. දැන් වැඩේ වැඩිම හොරයි. වැඩෙන්නේ නැහැ කියන එක නෙමෙයි හරි. වැඩිම හොරයි කියමු. නමුත් දැන් සමාධිය වැඩිම හොරෙක් කෙනා සමාධිය මැත්තේම හැපි හැපි හැපි ඉඳලා. දැන් තව කෙනෙක් ඉන්න සමාධිය වැඩෙනවා. තව කෙනෙක් ඉන්න වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ නැති එක්කනේ සමාධිය වැඩෙන්න මේකේ හැපි හැපි ඉන්නවා. වැඩෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ යාට? එයා නුවණින් කල්පනා කරේ නැත්නම් එයාට එපා වෙනවා. එපා වෙච්ච ගමන් ඇති වෙන්නේ මොකක්ද? අරතිය. ඒකට කියන්නේ මොකද්ද? ආරතිය ඇති වෙච්ච ගමන් පට් ගාලා හිත වැටෙනවා කාමෙට. එතන කාමයේ මෙනෙහි කරන්න පුළුවන් අරක මෙනෙහි කරන්න බෑ. ඒක තමයි මේ මේ මේ හිතේ තියෙන ලක්ෂණ. ඒක ධර්මයේ තුලින් අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ දෙයක් මේ හිතේ තියෙනවා. එතකොට අපිම තමයි නෝනෙන් විමසීමස මේක බැලන්ස් කරගන්න ඕනේ. අපිම තමයි නෝනෙන් තේරුම් අරන් අරන් අපි ගොඩාක් මේකේ වැදගත්ම සාධකයේ තමයි අපිට නෝනින් මොකද අපේ වීරිය නැති වෙනවා නම් වීරිය ගොඩනගා ගන්න තියෙන්නේ නෝනින් කල්කලාමයි. ඊළඟට අකුසලලට ගන්නවා නම් ඒක ප්‍රහාණය කිරීම කරන්න ගොඩ නගන්න තියෙන්නේ නෝනින් සලකලාමයි. ඊළඟට අපට ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් තේරුම් ගන්න තියෙනවා නම් ඒක කරන්න තියෙන්නේ නුවණින් සලකලාමයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ප්‍රඥාවෙන්මයි ප්‍රඥාවන්ත කෙනෙක්මයි මේ ධර්මයේ අල්ලගන්නේ අවබෝධ කරන්නේ ප්‍රඥාවන්ත කෙනෙක්මයි. එතකොට අපි කල්පනා ඔළුවේ අපිට හොඳට මේක තියෙන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මනෝ සංචේතනාව. දැන් මනෝ සංචේතනාව ආහාරය. චේතනාව චේතනා පහල කර කරින් අපි සෑම දෙයක්ම කරන්නේ නේ. හොඳට දැන් ඔබ බලන්න හිතලා ඔබට ඇස්පිල්ලම් ගහන්න පුළුවන්ද කියලා චේතනා පහල කරන්නේ නැතුව අපර නොතේරුණාට චේතනාව පහල වෙලා තමයි අපි ඇස්පිය හෙලන්නේ. අපිට තේරෙන්නේ මේ ඈනුන් යනකට ඉබේ යනවා වගේනේ. චේතනා පහල වෙලා මේ වෙන්නේ. ඒ සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ එහෙමයි. එතකොට සමහර අවස්ථාවල් වෙනවා ශරීර රෝගී වීම. එතකොට අපිට චේතනා චේතනා පහළ වෙන්නේ නැතුවත් සමහර අයට තියෙනවා මුත්‍රා කරන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර අසනීප වුණාම තියෙනවා දැන් මුත්‍රා මේ ස්ට්‍රොක් එක යනකොට මුත්‍රා යනවා. එතකොට ඒක දිහාට චේතනාව ඕනේ ඒක නවත්ත ගන්නට. චේතනා පහළ කර කරන්න බෑ. ඒවෙන් එයා අවබෝධ කරගන්න ඕනේ. එතකොට මම කොච්චර තමාගේ වශයෙන් පවත්ව ගන්නද බැරි දේවල් නේද කියලා එයා අනාත්මය දකින්නයි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ චේතනා පහළ වෙනකොට චේතනාව ආහාරයක් ඇටියට වෙනකොට මේ මිනිස්සයා සත්වයා හැමතිස්සෙම මේ චේතනා පහළ කර කර දැන් චේතනාව කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒත් කර්මය කියන්නේ මොකද්ද? බුද්ධ දේශනාව තියෙනවා කම්මං කෙත්තං. ඒ කිවි කර්මෙන් හැමතිස්සෙම හදලා දෙන්නේ මොකද්ද? කුඹුරක්. කර්මය කියන්නේ බීජයක් නෙමෙයි. කර්මය කුඹුරක්. ඔව් එතකොට කර්මෙන් හැමතිස්සෙම කරන්නේ මේ පැවැත්මට වමනා පරිසරය සකස් කර කර දෙන එක. දැන් අපිට බිඳවන්න තියෙන්නේ නිරේ ගිහිල්ලා නම් ආන් ඒක හදලා දෙනවා. එතකොට විඥාණය තමයි එතන ගිහිල්ලා පැලවෙන්නේ. අපි පැවැත්ම සකස් සකස් වෙනකට කුඹුර හැදෙන්නේ പ്രേත ලෝකේ නම් ආන් අර හොඳ සිද්ධියක් තියෙනවා සඳහන් වෙලා මේ බුදුරජාන් වහන්සේට මේ පුද්ගලයා හම්බ වෙලා තියෙනවා මේ පෙරේතේ බෝධි මූලයේදීත් ඇටසැකිල්ලක්. එතකොට මේ ඇටසැකිල්ලට මේ ඇටසැකිල්ලට අවුරුදු දැන් දහස් ගාණක් ලක්ෂ ගාණක් ඇටසැකිලි පෙරේතයා. මේ පෙරේතෙක්, නිරේත් නෙමෙයි. නිරේ නෙමෙයි. පෙරේතෙක්, ඒ පෙරේතයාගේ ඇඟේ ඒ පෙරේතයාට තියෙන ඇටසැකිලි විතරයි යාගේ ආත්මේ. එතකොට මේ ලොකු කුළු ගෙඩි 60000ක් කුළු ගෙඩි කියන ගල් කඩන විශාල කුළු ගෙඩි තියෙන්නේ 60000ක් එකපාරට උඩ ඉඳලා එක ගොඩට එයාගේ ඇඟට වැටෙනවා. වැටෙනකම් අර ඇටසැකිල්ල සම්පූර්ණ පුපුරලා විසි වෙනවා. මෙයා කෑ ගහගෙන වේදනාවෙන් විඳවලා ආය ටිකක් වෙනකොට ආය හා වෙනවා. දැන් අවුරුදු දහස් ගාණක් ලක්ෂ ගාණක් දැන් එයා ඒක විඳිනවා. එතකොට මේ මුගලන් මහරහතන් වහන්සේ මේක දකිනවා. දැකලා බුදුරජාන් මේ ලක්කන මහරහතන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයට වඩිදී තමයි දකින්නේ. දැකලා අහනවා මේ මුගලන් මහරහතන් වහන්සේට මේ අනුකම්පා සහගත සිනහාවක් පහළ වෙනවා. ඇයි කියලා අහනවා. මගෙන් දැන් අහන්න එපා ඕක ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සර අහන්න කියනවා. ශාස්ත්‍රුන් වහන්සේ ඉස්සර අහනවා. අහනට කියනවා මේ පුද්ගලයා මේ බුදුරජාන් වහන්සේ වදාලා මොග්ගල්ලානේ මමත් දැක්ක මේක. මම කිව්වේ නෑ කියනවා. මිනිස්යන්ට මේක තේරුම් ගන්න තියෙන අමාරුව නිසා කිව්වේ නෑ කියනවා. කියලා මේ අතීත සිද්ධියක් කියනවා බරණැස නෙමෙයි රජගහනුවර මේ එක කොර මිනිසෙක් හිටියා. ඒ කොර මිනිසයා මේ හරි දක්ෂ වීර දන්නවා මේ ඕන තැනකට මේ ඇඟිල්ල කරකෝලා ගල විදින්න. දැන් ඕනම ගලක් විදිලාට පුළුවන් මේ මිනිස්සුන්ට පුළුවන් අපි ගත්තු මේ කැන්ද ගහ. කැන්ද කොළේට මෙයාට ගල විදින්න පුළුවන් චිත්‍රයක් හැදෙන්න කැන්ද කොළේ ඇතුලේ. ඒතර ගානට ගල විද්දම ගලෙන් ඒ කොළේ හිල් වෙවි යනවා. හිල්ලර ගානට චිත්‍රයක් හදන්න පුළුවන්. මේ වගේ විස්මිත දේවල් කරනවා. ඉතින් රජුරවන්ට ආරංචි වුණා. රජුර මේ කොරාට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා මේ ඔය මේ තමසගේ බොහොම මේ දක්ෂතාව ගැන මං හරි පැහැදුනා. මට පුළුවන් නම් වැඩක් කරලා දෙනවද කියලා. මොකද්ද කියලා. මගේ මේ පුරোহিত බමුණගේ කට වැඩි මේ බේරෙන්න බෑ මේ මේ කයිවාරු ගහනවා ගහනවා ඉවරයක් නෑ මට තිත්ත වෙලා මේ පුරোহিতයත් එක්ක කතා කරilla මේක නවත්තලා දෙන්න. ආ දේවයන් වහන්සේ මට සුළු දෙයක් කිව්වා. මොකද්ද කරන්නද? ස්වාමීනි මට දේවයන් වහන්සේ මට එළුපිටි නැලියක් ගෙනත් දෙන්න කිව්වා. දැන් එලිබෙටි නැලියක් ගෙනලා අර කොරා පැත්තකින් ඉන්නවා. දැන් රජ්ජුරුවෝ පුරෝහිතත් එක්ක කතාබස් කරනවා. දැන් පුරෝහිතේ කතාව නවත්තන්නේ අර අර ඈත ඉඳලා එක එක එලිබෙට්ට විදිනවා මෙහෙම කටට. එක එක කට එතර අරයා කොච්චර කතාවට වසී වෙලාද කියනවනම් විදින විදින එක මෙයාට ගිලිනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේට මේ අතෙන් කිව්වා ඉවරයි කිව්වා නැලියම විද්දා කිව්වා. ඊට පස්සේ රජතුමා කිව්වා එම්බා පුරෝහිත දැන්වත් ඔහි කටවහ ගන්න එලිබිටි නැලියක් ගිරලකව ඉන්නේ. ඊට පස්සේ පුරෝහිත බය වෙලා හා කියලා කටවහ ගත්තා. එදා තමයි පුරෝහිත দমনය වුනේ. ඉදා ඉඳලා පුරෝහිත කතා කරලා නැහැ. පොඩ්ඩක් වචන දෙකක් විසක් ඊට පස්සේ කතා කරලා නැහැ. ඒකට පැහැදිලා මෙයාට රජුරු සම්මාන දුන්නා. සම්මාන දුන්නට පස්සේ තරුණෙක් ආවා මෙයාගෙන් ඉගෙන ගන්න. ඉතින් මෙයා පුද්ගලයා බැහැම කිව්වා මේ මේ මේ මේ මනුස්සයා මේ ශිල්පී උගන්වන්න. තරුණය නැති දේවල් කියලා. අනේ මේ සාතු සප්පායම් කළා. උපස්ථාන කළා කොහොම හරි මෙයාට යාපුවෙන් ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඉවරලා දැන් මේ තරුණයා ගස් කොළන් වල අර වගේ මේ මේ ගල විද විද චිත්‍ර අඳිනවා මිනිස්සුන්ට පේනනවා මිනිස්සු හරි දැන් පුදුම වුණා. ඊට පස්සේ මේ මේක මෙයා ඕනකම තිබුණා මේ මනුස්ස සතෙකුට විදින්න මෙයාට ඕනකම තිබුණා. මෙයා කල්පනා කළා හරකෙකුට විද්දොත් කහවණු 100ක් දඩ ගහනවා මොකද හරා මැරුණොත් එහෙම. දැන් මෙයා මේ අත්දා බලන්න. දැන් දැන් බැරුව දැන් මෙයා ඉගෙනගෙන තියෙනවා මේක හරියටම කනට විද්දොත් ඊළඟ ඇහැපැත්ත කණෙන් පිටස් වෙනවා. මේ පැත්තේ කනට විද්දොත් මේ ගල එහා පැත්තේ කණෙන් පිටත් වෙනවා. විසි වෙනවා ඒ ගල. එහෙම වේගෙන් විදින්න පුළුවන්. කල්පනා කළා හාරෙකුකට විද්දොත් දඩ ගෙවන්න වෙනවා. අයිතිකාරු වෙල නඩු දාන ඕනේ. මිනිස්සුකට විද්දොත් 1000ක් දඩ. මිනිස්සු මැරුණොත් මිනිස්සුගේ අතින්. එහෙනම් මම මේකෙදි කාත් කවුරුත් නැති කෙනෙකුට විදින්න ඕනේ. දැන් මේ ටෙස්ට් කරන්න මේ මේ පුද්ගලයා කරන්නේ බලන අසත්පුරුෂයාගේ හැටි. ඉතින් ඉතින් කල්පනා කළා අනේ එතකොට හිටියා සුනිත්ත කියලා පසේ බුදුරජාණන් වහන්සේ නමක්. මේ පසේ බුදුරජාණන් වහන්සේ පින්ඳ පාති වඩිනවා. දැක්කා. දැකලා මෙයා කල්පනා කළා ආ මෙයාට කාත් කවුරුත් නැහැ. මෙයාට වග කිය යුතු කෙනෙක් කවුරුවත් නැහැ. ඥාතියෙක් මිත්‍රයෙක් කවුරුවත් නැහැ. මෙයා මේ පින්ඳ පාති කරගෙන ජීවත් වෙන කෙනෙක්. මේ ශ්‍රමණයන් වහන්සේට විද්දුත් හරි. වැරදුනත් කමක් නැහැ. හරිය කමක් නැහැ කියලා විද්දා. මේ දකුණු කණෙන් පිටත් වුණා අර ගල වම් කණෙන් ගියා. ලී හලාගෙන වැටෙන පින්ඩ පාත වඩින්න හම්බුන්නේ නැහැ. එහෙමම නැවතුණා. එහෙමම නැවතිලා ඒ පසේ බුදුරජාන් වහන්සේ කෙලිම මහසින් වැඩිය කුටියට පිරිනම් පෑවා. අර පුද්ගලයාට ඒක එහෙමම මතක නැති වුණා. ඒ පුද්ගලයා ජීවත් වුණා දැන්. දැන් ටෙස්කලන් ශාස්ත්‍රය හරි. ඊට පස්සේ මරණේ මත්තේ නිරේ. නිරේ බොහෝ කල් විඳෝලා විඳෝලා විඳෝලා මනුස්ස ලෝකේ ආවා. මම අහලා තියෙනවා දැන් මේ ලංකාවේ මේ ටිකක් හොඳ වුණාට සුද්දන්ගේ කාලේ ඒ මුල්ම කාලේ පිරිච්ච යුගයක් තිබ්බනේ. අන්ත පිරිච්ච යුගයක්. ওই සබරගම පළාතේ දකුණු පළාතේම මන්ත්‍රකාරයෝ මේක කරලා තියෙනවා. මන්ත්‍රකාරයෝ කොහොමද කරන්නේ? බලනවා මන්ත්‍රය ඉගෙන ගන්න. මේ මන්ත්‍රය තියනවා මේ මන්ත්‍රය කළොත් ගැබ හිර වෙනවා. ඔන්න ගර්භණී මාතාවක් ඉන්න ගයක් ওই ගමේ තියෙන අහිංසක අම්මලා ඉන්නවා. අහිංසක තරුණ දූලා ගහලා දරුව ලැබෙන්න ඉන්නවා. මතුරුල ගැබහිර කරනවා. ඒකෙන් තමයි අත්හදා බලන්නේ. ඉතින් අර මනුස්ස අර අර කාන්තාවයි දරුවේ දෙන්නම මැරෙනවා. ඊට පස්සේ ලියනවා මන්තර පොතේ අද්දුට්ටයි සත්තයි කරන්න එපා. අහලා නැතිවා. එහෙමයි මේ මේ අපරාධ කරලා තියෙන්නේ. ඒතර අසත්පුරුෂයාට හම්බුණු ඥානයත් ඒ අසත්පුරුෂයේ ඥානෙ අහිත පිණිස දුක් පිණිස පාවිච්චි කරනවා. ඊරවසේවැය ලියනවා මෙය මේ නොදැන නොකරනු දැන කරනු කියලා ඔක්කොම කරලා තියෙන්නේ මේ අපරාධ කරපුවා තමයි ලියන්නේ අන්තිමට ඒකෙන්. ඊට පස්සේ සත්පුරුෂයා මොකද කරන්නේ? මන්ත්‍ර ශාස්ත්‍රය ඉගෙන ගත්තට පස්සේ සත්පුරුෂ කෙනා තමන්ගේ දරුවන්ට කියනවා පුතේ මේවා එකක්වත් එපා. පොත් පිටින් ගිනි තියලා තියෙනවා. වඩ ගොඩ ගගා ගෙන තියෙන මේවා එපා කියලා. ඒ ඔක්කොම වල තියෙන මිනිස්සුන්ට අනතුරු කරලා පීඩා කරලා පිස්සුවට්ටෝලා තමයි අත්හදා බලන්නේ. අද විද්‍යාඥයෝ කරනවාද බටහිර යමක්. සත්වරන් ගිහිල්ලා මරලානේ අත්හදා බලන්නේ එකක්. ඊට වඩා දරුණු විදිහට මේ මන්ත්‍ර ශාස්ත්‍රය අත්හදා බලලා තියෙනවා මේ රටේ. ඒව හරියට හොයන්නේ නැහැ මිනිස්සු හොයලා බලන්නේ හරි දරුණු විදිහට හිතුණද මේක කරන්න කියලා අත්හදා වෙලිච්ච එක කරනවා. මේක තමයි අසත්පුරුෂයාගේ ලක්ෂණය. තමන්ගේ ගෙදර හරි කරයි. ඉතින් මේ නිසා බලන්නේ චේතනාව පහළ වුණාට පස්සේ ඒ චේතනාව පහළ කරලා ඒ කරන දේවල්. ඉතින් බුදුරජාන් වහන්සේගේ ධර්ම උගන්වන මේක ආහාරයක් හැටියට පුද්ගලිකුගේ ජීවිතය තුළ චේතනාව පහළ කරලා චේතනා පහළ කර කර කර්ම රැස් කිරීම ආහාරයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් මොකද්ද හදලා දෙන්නේ? උපදින්න පරිසරයක්. දැන් අපි අපි සංසාරේ අපි කර්ම රැස් කර රැස් කරලා තිබ්බ අතීතයේ යම් ආකාරයෙන්ද ඒකට ඒකට ඕන ආකාරයට මේ මනුස්ස ජීවිතය අපිට පරිසරේ හැදුන්නේ නැද්ද? ඒකේ විඥානයේ පහළ වුණා විඥානයේ මුල් බැසගත්තා. ඊට අනුකූලව අපි ජීවිත සකස් වෙලා දැන් අපි පෙර කර්මයට අනුකූල බලපෑමකටත් අහුවෙලා වර්තමානයේත් අපි චේතනා පහළ කර කර රැස් කර කර ඊළඟ ලෝකෙට පරිසරය හැදෙනවා. එහෙමනේ මේ කියන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරනවා විඥානං චතුත්තං හතරවෙනි ආහාරය තමයි විඥාන ආහාරය. මට මතකයි එක තැනක තියෙනවා එක ශ්‍රාවකයන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ විඥානයේ ආහාරයක් වෙන්නේ කුමකටද කියලා. එතකොට කියනවා මේ විඥානයේ ආහාරයක් වෙන්නේ ආයමත් උපතක් කරා යන්නයි කියනවා. විඥානයේ ආහාරයක් වෙන්නේ. එතකොට දැන් එහෙමනම් මතක තියාගන්න ඕනේ අපි ඇහෙන් රූපයක් බලද්දී ඇහැයි රූපයයි විඥානයයි එකතු වෙනවා. කනෙන් ශබ්දයක් අහද්දී කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දී නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වෙනවා. දිවෙන් රස විඳිද්දී දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. කයට පහස දැනෙද්දී කය පහස විඥාන එකතු වෙනවා. මනසට අරමුණ සිතෙද්දී අර මනසේ අරමුණ විඥාන එකතු වෙනවා. ඒ එකතු වෙන විඥානේ ක්‍රියාත්මක වෙන්නේ ආහාරයක් හැටියට. ඒ කියන්නේ අපේ මේ පැවැත්මට පෝෂණයක් ලබා දෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ විඥාන කියන උපමා කළේ විඥානයේ බීජයක් හැටියට සලකන්න කිව්වා. විඥානයේ බීජයක් හැටියට සලකන්න කිව්වා. දැන් කර්මය මොකද කරන්නේ? කුඹුරක් හැදෙනවා. මේ කුඹුරේ තමයි විඥානේ පැලවෙන්නේ. පැලුණාට පස්සේ විඥාණයට මොකද වෙන්නේ? විඥානේ වැඩෙනවා. ඒ වැඩිම තුල තමයි මේ ආහාරය සකස් වෙන්නේ. දැන් බලන්න එතකොට දැන් අපේ ජීවිතයේ තුල අපි ගන්නා වූ කෑම බීම කරේ ආසාව පහල කරගෙන අපි ආහාර පාන ගන්නවා. ඒතර ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය ඇති වෙලා අපි අරමුණු ගන්නවා. චේතනා පහල කර අපි ක්‍රියාත්මක වෙනවා. ඒ අතරේ විඥානීය ආහාරයක් ඇටියෙද වැඩෙනවා. මේ ඔක්කොම සකස් වෙන්නේ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාව හට ගැනීමෙන් තමයි කියනවා මේ ඒ කියන්නේ මේක පවතින්න මේ කන බොන ආහාර ස්පර්ශය ඊළඟට මනෝ සංචේතනාව විඥානේ මේ ඔක්කොම පවතින ආහාරයක් බවට පත් වෙන්නේ තණ්හාව නිසා. බලන්න මේ බුදුරජාණන් වහන්සේ මේක හොයාගත්තු විදිය. ඊර්වසුන්නාසි දේශනා කරනවා මේ තණ්හාව ප්‍රහාණය කරගන්න නම් කරන්න තියෙන මොකද්ද? තණ්හා නිරුද්ධ වුණොත් ආහාරතරම නිරුද්ධයි කියන්නේ. තණ්හාව නිරුද්ධ වුණොත් දැන් මේ ජීවිතේ කාගේ හරි ජීවිත මේ ජීවිතේ කෙනෙකුට තණ්හාව නිරුද්ධ වුණොත් එයාට කබලින්කාර ආහාරයත් නිරුද්ධයි කියනවා. ඊළඟට ස්පර්ශ ආහාරයත් නිරුද්ධයි කියනවා. මනෝ සංචේතන ආහාරයත් නිරුද්ධයි කියනවා. විඥාන ආහාර නිරුද්ධයි කියනවා. එහෙම නිසා එතකොට මේක තණ්හාවෙන් හට ගන්නවා නම් තණ්හාවෙන් නිරුද්ධ වෙනවා නම් එහෙනම් එහෙනම් මේකේ අපිට වැදගත් වෙන්නේ මොකද්ද? තණ්හාව නිරුද්ධවන්නා වූ මාර්ගය. ඒතොර තණ්හාව නිරුද්ධවන්නා වූ මාර්ගය තමයි ආර්ය ස්ථාංගික මාර්ගය. ඒකයි පින්වත්නි අපි මේ හිත පහදවා ගන්න ඕනේ ආර්ය ශ්‍රාගික මාර්ගයට. මොකද හේතුව ආර්ය ශ්‍රාගික මාර්ගයට අපි හිත පහදවා නොගත්තොත් මේ ලෝකේ විවිධාකාර මාර්ග ගැන කතා කරනවා. නියුක්ති මාර්ගය යන්න මේ යන්නේ. එහෙම කතා කරනවා. මට එක දවසක් මම ওই ධර්ම හොයන කාලේ මට එක හාඳු කෙනෙක් කිව්වා ඔයාට මේ ඔයාට මේ මගේ ළඟ ඉන්න ඔයාව මේ රහත් කරන්නම් කිව්වා. මං ඇහුවා කොහොමද රහත් කරන්නේ? දැන් මට දැනගන්න ආසාව. මට කිව්වා ඔයාගේ අතුත් බැඳලා. ඔයාගේ කකුලුත් බැඳලා. ඔයාගේ ඇසුත් බැඳලා. කටත් බැඳලා තියෙන්නේ කිව්වා. එහෙමයි කිව්වා මං ඔයාව අරහත්ත්වයට ගෙනියන්න. මං ඉතින් ගියේ නෑ එතනට. එතන ලොකු පිරිසක් යනවා. කොළඹ කිට්ටුව තියෙන්නේ. එතකොට බලන්න එදා කිව්වනම් මේක යන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගේ ආර්ය ස්ථාගික මාර්ගයයි කියලා අපි හිත පහදින්න ඕනේ තැන නෙමෙයි අපිට ලැබුණේ. ඒතර අපි පහදින්න ඕනේ පුද්ගලයෙකුට නෙමෙයි මාර්ගයේදී. පුද්ගලයෙකුට පහදින්න ඕනේ. ඒ පුද්ගලයා තමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඇයි උන්වහන්සේ තමයි මේ මාර්ගයේ සොයාගත්තේ ඒ මාර්ගයේ ප්‍රගුණ කළේ, ඒ මාර්ගයේ දියුණු කළා මේ නිවන් මඟ සම්පූර්ණ කළා සාක්ෂාත් කළේ. තණ්හාව නැති බව ප්‍රත්‍යක්ෂ කළේ. එතකොට එහෙමනම් අපි හිත පහදවා ගන්න ඕනේ තණ්හා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 8කින් සමන්විතයි. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි යම් දවසක අපි මේ ධර්ම මාර්ගයේ දිනු කළා අපිට මේ මිත්‍යාවෙන් හැදිච්ච ඔක්කොම අහිමි වෙලා ආර්ය ස්ථාංගික මාර්ගයේ විතරක් අපේ ජීවිතවල තිබ්බොත් අපි කවුද? රහතන් වහන්සේලා. ඇයි රහතන් වහන්සේලාට තියෙන්නේ මොකද්ද? ওই මහංගට විතරයි. ඔය අංගට තියෙනවා ඊට පස්සේ තියෙනවා තව අංග දෙකක් එකතු වෙලා. සම්මා ඥාන සම්මා විමුක්ති. මේන් රහතන් වහන්සේලාට වෙන මොකුත් නැහැ. රහතන් වහන්සේ නමකගේ ජීවිතය තුළ තියෙන ඔය අංග 10 විතරයි. අපේ ජීවිතවල තමයි තියෙන්නේ දස සංයෝජන. ඔය තියෙනවනේ ඔය කෙලෙස් වර්ග බුදුරජාණන් වහන්සේ ධර්මයේ පුදුම විදිහට විස්තර කරනවා. අවිද්‍යාව, පටිච්චසමුප්පාද මේ ඔක්කොම තියෙන මේ කෙලෙස් හිත ජීවිතවල. ඒ මුකුත් නෑ රහතන් වහන්සේගේ ජීවිතේ තියෙන අර අංග 10 විතරයි. එතකොට අපි සිත අපේ හිතේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්න ඕනේ. ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි මේ ආහාර හතරම නිරුද්ධ වන්නා වූ මාර්ගය. එතකොට යමෙකුට මේ ආහාර හතර ගැන අවබෝධයක් තියෙනවා නම් මේ ආහාර හතර හටගන්නේ තණ්හාවෙන් කියලා අවබෝධයක් තියෙනවා නම් තණ්හාව නිරුද්ධ වීමෙන් මේ ආහාර හතරම නිරුද්ධ වෙනවා කියලා අවබෝධයක් තියෙනවා නම් ඒ තණ්හාව නිරුද්ධ වන්නා වූ මාර්ගය ආර්ය ස්ථාංගික මාර්ගය කියලා අවබෝධයක් තියෙනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අවබෝධයක් තියෙනවා නම් එයාට පුළුවන් කියනවා සියලු කෙලෙස් නසන්න. එයාට පුළුවන් කියනවා සියලු මාන්නය ප්‍රහාණය කරන්න. මම මාගේ මාගේ ආත්මික හැඟීම් ප්‍රහාණය කරන්න. එයාට පුළුවන් කියනවා අවිද්‍යාව අත්හරින්න. එයාට පුළුවන් කියනවා විද්‍යාව පහළ කරගන්න. එතකොට එයාට අන්න එයාට පුළුවන් එයාට පුළුවන් ඒ ඔක්කොම පුළුවන්කම තියෙන්නේ එයාට සම්මාදිට්ඨිය තියෙනවා. එයාගේ දැක්ම ඍජුයි. එයාට ධර්මයේ කෙරෙහි තියෙනවා නොසෙල් වෙන පැහැදීමක්. එයා මේ ධර්ම සද්ධර්මයට පැමිණිලා. එතකොට දැන් බලන්න කෙනෙකුට පුළුවන් අර විදියට කලින් කිව්වා වගේ කුසල අකුසල් ගැන කල්පනා කරලා නුවණ ඇති කරගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ගැඹුරුයි මේ මේ කොටස ඊට වඩා ගැඹුරුයි. මොකද හේතුව? මේකේ උගන්වනවා සම්පූර්ණයෙන්ම මේ මාර්ගය ගැන විස්තරයක්. එතකොට දැන් අපි ගත්තොත් ආහාර හතර මොනවද ආහාර හතර? කබලින්කාර ආහාර, පස් ආහාර, මනෝ සංචේතන ආහාර, ඥාන ආහාර. මේක අපිට චතුරාර්ය සත්‍යය කොතනට දාන්න පුළුවන්? නෑ ඉතින් තව ආයි මම ආයි මම ආයමත් විස්තර කරන්න. ඔන්න ආහාර කීයද? ආහාර හතරයි. ඊට පස්සේ දේශනා කළා ආහාර හතර දැනගන්න ඕනේ. ඊළඟට දැනගන්න ඕනේ ආහාර හට ගැනීම. ඊළඟට දැනගන්න ඕනේ ආහාර නිරෝධය. ඊළඟට දැනගන්න ඕනේ ආහාර නිරෝධ ගාමිනී පටිපදා. එතකොට චතුරාර්ය සත්‍යයේ චතුරාර්ය සත්‍ය මොකේද මේ ආහාර හතර දාන්න ඕනේ? දුක්ඛ සත්‍යයට. ඇයි යම් තැනක කබලින්කාර ආහාරයේ පැවැත්ම තියනවාද? ස්පර්ශ ආහාරයේ පැවැත්ම තියනවාද? මනෝ සංචේතන ආහාරයේ තියනවාද? විඥාන ආහාරයේ තියනවාද? එතන තියෙන්නේ දුක. යම් තැනක තෘෂ්ණාව තියනවාද? එතන තියෙන මේ ආහාරයන්ගේ සකස් වීම, ඒ දුකේ හැදීම. යම් තැනක තෘෂ්ණාව නිරුද්ධයිද? එතන ආහාර නිරුද්ධයි. එතන ආහාර නිරෝධගාමිනී පටිපදාව ආර්ය ශ්‍රාගික මාර්ගය. එතකොට බලන්න එහෙනම් චතුරාර්ය සත්‍යම එතන තියෙනවා. එතකොට නුවණ තියෙන කෙනා නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර කල්පනා කරන්න ඕනේ. Taman ගැන කල්පනා කරන් තමට මේ ආහාරය කාබලින්කාර ආහාරය දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුළ මේවා මේ ආහාරවල ඉස්සෙල්ලා අපි තේරුම් ගන්න තියෙන්නේ ආහාර නිරුද්ධ වීම නෙමෙයි. මෙතන සම්පූර්ණ සිද්ධිදාමය මොකක්ද? දැන් එතකොට මේ කබලින්කාර ආහාරයට, ස්පර්ශ ආහාරයට, මනෝ සංචිතන ආහාරයට, විඥාන ආහාරයට හේතුව මොකක්ද? තණ්හාව. එහෙනම් හේතුව මම නොවේ. එතකොට හේතුව තණ්හාව. ඒතර තණ්හාව නිසා තමයි අවිද්‍යාව නිසා තමයි අපිට මමය මාගේ මාගේ ආත්මය වගේ හැඟීම් ඇති වෙලා තියෙන්නේ. අවබෝධයක් නැතිකම නිසා. ඒතර අපිට අවබෝධයක් ඇති වුණොත් මේ ආහාරයන්ගේ යථා ස්වභාවය, කබලින්කාර ආහාරයේ යථා ස්වභාවය අවබෝධයක් ඇති වුණොත් එතකොට ආහාර ගන්න එක චන්ද රාගේ නැති වෙනවා. මේ ආහාරය යථා ස්වභාවය ඇතුණොත් මොකද වෙන්නේ? අපි මේ ආහාරය හරියටම හඳුනා ගන්නවා. ස්පර්ශය යථා ස්වභාවය ඇති වුණොත් යථා අපිට බුදුරජාන් වහන්සේ මේ මේ හතර දිහාම බලන්න උපමා හතරක් පෙන්නන ඔබට මතකද? ආහාරයට උපමාවක් කිව්වා කාන්තාරයේ ගියපු අම්මයි තාත්තයි දරුමස් කනවා වගේ කිව්ව ආහාරය දිහා බලන්න ඕනේ. දැන් එහෙම වීරිය කරලා තමයි මේකෙන් ගැලවුණේ. ඒ කිව්වේ මේ ඒ ජීවිතේම නැත්නම් රහත්ුනේ කොහොමද? දැන් අපි දන්නවනේ දැන් අපි අපේ අපි අද කල්පනා කරන්නේ ඊට වඩා බොහොම පුංචි මට්ටමක්නේ අපි දැන් කල්පනා කරන්නේ. අපි හිතනකො අනේ අපිට සද්ධානුසාරී වෙන්න හම්බුනොත් ඇති. අපිට ධම්මානුසාරී වෙන්න හම්බුනොත් ඇති. අපිට සෝවාන් වෙන්න හම්බුනොත් ඇති කියලා අපි මොකද හිතන්නේ? අපිට පේනවා මේ වෙනකොට මේ මිනිස්යාගේ මේ හැකියාවන් කොච්චර පහළට වැටිලාද කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මේ මීට අවුරුදු 2500කට කලින් මේවා දේශනා කරනකොට බලාගෙන ඉඳිද්දි ධර්මයේ අවබෝධ කළා. බලාගෙන ඉඳිද්දි ධර්මය අවබෝධ කළා. දැන් ඒක අපිට හිතාගන්න බෑ දැන් මේ හැකියාව. ඒ බුදු කෙනෙක් පහළ වෙනකොට වාසනාවන්තයට උනේ. දැන් අර කේම ගන්න. කේමා බිසව බිම්බිසාර රජුණන්ගේ බිසවනේ. ඒ බිසවට තිබුණනේ අධික මේ අධික මාන්නයක් නෙමෙයි. මාන්න කියලා මම කියන්නේ ඒකට. නෑ එයාට තිබුණා ලස්සන රූපයක්. මේ ලස්සන රූපය ගැන සතුටු වෙ හිටියා. යා ලස්සන රූපයට සතුටු වීම වරදක් නෙමෙයිනේ. මට ඒකට වරදක් කියන්න බෑ. නමුත් ඒක යාට යථාර්ථයට යථාර්ථය අවබෝධ කරගන්න බාධාවක් වශයෙන් තිබුණා. ඉතින් යා ලස්සන යාට ලස්සන රූපයක් තිබුණා. ඒ ලස්සන රූපේ මොකද යා බාධා මොකද්ද? එයා කැමති නෑ කවුරුවත් මේ රූපය ගැන ආදීනව කියනවාට. ඒත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට උගන්වනවා මේ මොකද්ද මේ කෙස් වලින් පහළ යටිපතුලෙන් උඩ අසෝචයෙන් පිරිච්ච මේ ශරීරේ දෙතිස් කුණප වශයෙන් බලන්න. ඔව් අර කට දෙපැත්ත කට තියෙන මල්ල ලෙහුවා වගේ බලන්න කියනවා. ඉතින් මේව ඇහෙනකොට අර ලස්සන රූපයක් ගැස්සලා අඳුංගලා ඉන්නේ කියලාට කියන්නේ නැද්ද? එයා අකමැති වෙනවා. අයි කෙස්වල මල් මල් මල් වලින් ගවස ගවස. අර තියෙන්නේ අර ඉසිදත්ත කියනවා ඉසිදත්ත එතන මේ අන්තපුරේ රස්සාව කරපු කෙනානේ. ඉසිදත්තට තිබුණේ මේ ඒ අන්තපුර කුමාරිකාව මේ ඇතා පිටින් නක් ගන්නයි බස්සන්න. ඉතින් බුදුරජාන් වහන්සේට කියන ස්වාමීනි ඒ අන්තපුරේ සිට නැගෙනවරුන්ගේ සුවඳ එවලෙම වැහුම් අරපු සුවඳ කරඬුවක් වගේ කියනවා. එතකොට මේගොල්ලෝ සුවඳ නාගෙන නින්දි. ඊට පස්සේ කියනවා මේගොල්ලන්ගේ පහස සියක්වර පෙළු පුළුන් වගේ කියන ස්වාමිනී මෙවැනි නැගණිවරු මම මේ ආශ්‍ය මේ මේ අලියා පිටේ නැග්ගෙවේ බැස්සෙවේ නමුත් මගේ හිතේ රාගය හටගත්තේ නැහැ කියනවා. මං එහෙම මගේ හිත দমনය කරන් හිටියා කියනවා. ඒතර බලන්න එහෙමනම් මේගොල්ලෝ ලুকু සැපක් විඳලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට ධර්මයට එකපාරට කැමති උනේ නැහැ. නමුත් බිම්බිසාර රජුරන්ට බුදුරජාණන් වහන්සේ කලබල වුණෙත් නැහනේ. ආ මේ රජතුමනි කොහොමද බිසවට එන්න කියන බන් ටිකක් අහන්නේ. එහෙම කිව්වද? ඇයි මේ බිසව වෙන්නේ තිබුතුමා දැන් සෝතාපන්න වෙච්ච කෙනෙන්නේ. ඇයි අනිත් අයව ගින්න ගන්න බැරි? දැන් අපිට එහෙම හැංගින් එනවා නේද? සමහරු මට හරි ලියුම් වෙන අනේ අපිට අම්මා ගන්න බෑ ධර්මයට. මහත්ය ගන්න බෑ ධර්මයට. ඔබ වහන්සේ ගාවට එක්කන් ඉන්න වචන ටිකක් කතා කරන්න. මේව නැහනේ එදා. එදා දැන් බිම්බිසාර රජු සෝතාපන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කටයුතු කළ ඉවරයි. හා මේ මේ කේමා පෙරුම් පුරාගෙන ඉන්නේ දැන් දැන් උණු රජකම් කරනවා. මේ රජතුමනේ එකගෙන ඉක්මන් ඒ කතාවල් තිබුණද? එහෙමකොත් නැහැ. රජ්ජිරුවන්ටයි ඕනකම තිබුණේ. රජ්ජිරුවන්ට ඕනකම තිබුණේ. රජ්ජිරුව මොකද කළේ? මිනිස්සු දැම්මෙව්ව බටනාකාරයෝ දැම්මෙව්ව වේලුවන මේ වේලුවනාරාමයේ ගැන ඔව් වර්ණනා කරන්න සින්දු හදලා කියාපල්ලා කිව්වා. අර මේ දෙවිනාසයේගේ මාලිගාව පිටිපස්සට වෙලා. දැන් එතකොට මේගොල්ලෝ කියන්නේ මොකද වුනේ? ආසාවක් ඇති වුණා බලන්න යන ඉතින් රජුරන්ට ඕනකම තියෙනවා බුදුරජාණන් වහන්සේ බණ කියන වෙලාවක බලන්න මේ සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ කල්පනාව කොච්චර පළල්ද කියලා ඒක මේ රජ කෙනෙක්. නිකන් කෙනෙක් නෙමෙයි. දැන් ඔන්න බලන්න මේ රජ්ජුරුව දැන් මේ රජමාලිගාවේ ඉන්නවා. මේ එතකොට මේ ලස්සන කුමාරිකාවරු මේ හැඩ වැඩ වෙවි ඉඳම මුළු මලින්ම කාලේ ගන්නවා. රජ්ජුරු කලබලද? රජ්ජුරු බනිනවද? රජකමේ රජ්ජුරුවන්ගේ රාජානුභාවයේ එදෙව්වද? උඹලා ඔක්කොම යා පළයල්ලා මේ වේලු වනයේට. එහෙම කළාද? අන්න අපිට හිතන්න තැනක්. රජ්ජුරුයි හැමතිස්සෙම කලේ මොකද්ද? උපක්‍රමයේ දෝපියක. උපක්‍රමයේ දෝපියක. එතකොට රජ්ජුරුව කලේ බලපෑම් කිරීමට වඩා උපක්‍රම කිරීමයි. අපි අවසාන මොහොතේ රජ්ජුරුව හරි නානවන්ත විදිහට ඒක කටයුතු කළා මේ බිම්බිසාර රජ්ජුරුව නිකං කෙනෙක් නෙමෙයිනේ. බුදු කෙනෙක් ගැන අහලා නැති යුගයක අඩු වයසින් රජකම ලැබුණා. ඊට පස්සේ එයාගේ ප්‍රාර්ථනා කීපයක් තිබුණා. මොකද්ද? අඩු වයසින් රජ වෙන්න. රජ වුණා. ඊට පස්සේ දෙවෙනි පැතුම තමයි බුදු කෙනෙක් දකින්ද. තුන්වෙනි පැතුම තමයි මේ බුදුරජුන්ගෙන් ධර්මය අහන්න. හතරවෙනි පැතුම තමයි ඒ ධර්මය අවබෝධ කරන්න. රජ කෙනෙකුගේ පැතුම් හතරක්. අද අපි අපි ගාව තියනවාද? කොච්චර වෙනස්ද බලන්න. එතකොට මේ රජ්ජුරු කල්පනා කරපුදී බුදු කෙනෙක් දකින්න කල්පනා කළා. රජ්ජුරු පොඩි කාලෙම රජ වුණා. ඊට පස්සේ රජ්ජුරුන්ගේ හිතේ හිටින මේක මට බුදු කෙනෙක් දකින්න නැත්නම් කොච්චර හොඳද? බුදු කෙනෙක් ගැන අවබෝධ කරගන්න කොච්චර හොඳද? බුදු කෙනෙකුගේ බුදු කෙනෙකුගෙන් ධර්මය අහන්න ලැබෙනවා කොච්චර හොඳද? රජ්ජුරු රජෙක් වෙලා හිතුවේ නෑනේ අනේ මට බුදු කෙනෙක් දකින්න නැත්නම් කොච්චර හොඳද මට බුදු රජාණන් වහන්සේ මාලිගාට වඩම්මලා දාන ටිකක් දෙන්න අන් එතනට ආවේ නෑ අන්න මොළේ. ඒකට මොළේ කියන්නේ. එයා කල්පනා කළේ මොකද්ද? බුදු කෙනෙක් දකින්න නැත්නම් කොච්චර හොඳද? ඒ බුදුරජුන්ගෙන් ධර්මය අහන්න නැත්නම් කොච්චර හොඳද? ඒ අසන්නා වූ ධර්මය ආවුදු කරන්න හරිම සුපිරි ප්‍රඥාවන්තෙක්. දැන් ඔබට සිතවිලක් පහළ වෙයි අනේ මට රහතන් වහන්සේ නමක් දකින්න නැත්නම් කොච්චර හොඳද? මට දාන ටිකක් පූජා කරගන්න නැත්නම් කොච්චර ඒතර බලන්න කොච්චර ප්‍රාථමිකද කියලා අපිට තියෙන්න ඕනේ මිනිස්සු මොකද්ද ප්‍රඥායම ඒතකොට බිම්බිසාර රජුරෝ කල්පනා කරපු විදියෙන් තමයි යාගේ හැම ප්‍රශ්නයක්ම ජයගත්තේ එයාගේ ජීවිතේ හැම දුෂ්කරතාවයක්ම ජයගත්තා එයා මූණ දීපු දරුණු தත්ත්වේ ඒ සෑම දෙයකම එයාගේම පුතා යා මරවන්නේ යාගම් පුතාට වද දෙන්නේ. යාගම් පුතා යාගේ කකුල් පළවන්නේ. ලුණු කරක ඔබ්බොල්ල ඇවිද්දවන්නේ යාගේ පුතාමයි. ඒ හැම එකේදීම හිටියන්නේ අසාමාන්‍ය මානසිකත්වය. තියා යාග දැන් යාගේ බිරිඳ කේම අහන්න සලසන්න කිව්වා. සැලැස්සුවා. ඊටවස මොකද වුනේ? ගියා. හැබැයි එතනදි කිව්වා ඇතුළට යන්න අරින්න කිව්වා. ගියාට පස්සේ මෙයා වටෙන් පිටින් කරගලා ඒ කිව්වා. එතකොට කියන්නේ කිව්වා එහෙම බෑ. රාජ නියෝගයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බැහැද කළ මිසක් එළියට යන්න දෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බෑ දකින්න ගියා. ගියාම ඇටසැකිල්ලක් අර පවන් සලසල ඉන්න පෙවුණනේ ලස්සන කුමාරිකාවක් පවන් සලසල ඉන්න පෙවුණා. ඊට පස්සේ කුමාරිකාව අද අපිට බැරිද ඒක කම්පියුටර් එකෙන් හදන්න? අද අපි කවුරුත් කලකිරීද? ලස්සන කුමාරිකාවක් ඔන්න ඉඳලා හිමීට හිමීට දෙල්ල මෙයා ඊට පස්සේ අපි කියනවා වෙන කුමාරිකාවක් හදන්න බැරිද විදිහට කියලා අහයි. මොකද හේතුව? අපේ කල්පනාව එච්චරම අපේ කල්පනාව එච්චරටම මට නම් පේන්නේ නෑ. අවබෝධ කරගන්න පුළුවන් ආකාරයේ කුසලතා වලට වඩා අපිට තියෙන්නේ ඒ මාර්ගේ ය아가න්න අපිට නුවණ මෙහෙව ගන්න තියෙන අපහසුාවක්. නුවණ මෙහෙව ගන්න තියෙන අපහසුාවක් තියෙන්නේ. ඒ නිසා තමයි දැන් ඒ සිද්ධිය දැකපු කේමට මොකද වුනේ? කේම ඒ වාඩි වෙලා හිටපු ආසනෙම සෝතපන්න නැවතුනේ නැහැ. අනාගාමී වුණා. ඊට පස්සේ තමයි බුදුරජාණන් ගිහිල්ලා මේ රජුරන්ගෙන් අවසර අරගෙන ඇවිල්ලා මේ බික්කුනි සංඝයාට ඇතුළු වුණේ. ඒ පුදුමයි ඒක. ඒ හැකියාව. එතකොට බලන්න මේ මේ හැකියාව ඇති වෙන්නේ මිනිස්යන්ට කල්පනා කිරීමේ කුසලතාවය නෙමෙයිද මේ තියෙන්නේ. නුවණින් මෙනෙහි කිරීමේ නුවණින් විමසීමේ නුවණින් යමක් තේරුම් ගැනීමේ හැකියාවක් නෙමෙයිද මේ ධර්මයත් එක්ක යා පාවිච්චි කරන්නේ. දැන් බිම්බිසාර රජුර පාවිච්චි කරලා තියෙන තී හැකියාව. කේමා පාවිච්චි කරලා තියෙන තී හැකියාව. ඊළඟට අනිත්‍යය ගත්තත් පාවිච්චි කරලා තියෙන ඒ හැකියාව. එහෙනම් අපිට තියෙන්නේ පාවිච්චි කරන්න ඒකමයි අපිට පාවිච්චි කරගන්න බෑ. ඔන්න එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ මනුස්ස වර්ගයා පිරිහිලා. ඕකෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ පිරිහුණු මනුස්ස වර්ගයේ කොටස් තමයි අපි. ඒතර අපිට පුංචි වාසනාවක් තියෙනවා. අපි මේ පිරිහීම මැද්දෙන් අපිට දැන් අපගත අපිට 100 පීටුවා ගන්න අමාරුයි. සතර සතිපට්ඨාන වඩා ගන්න අමාරුයි. සමත භාවනාවක් දියුණු කරගන්න අමාරුයි. විදර්ශනාවක් දියුණු කරගන්න අමාරුයි. නෝන මේ එහෙම තීද්දිත් අපි මේ මැත්තේ හැප්පෙන්නේ නැද්ද? අන්න ඒක තමයි අපිට තියෙන ලොකුම වාසනාව. මොකද අපිට මේ බැරි බැරි බැරි ගාති ඉඳගෙන අපි මොකද කරන්නේ? අපි සම්පූර්ණ මහන්සි ගන්නේ අපිට කොහොම හරි මේක ආબોධ කරගන්න නැත්නම් මෙතනදි මම ඔබට එකක් කියන්න ඕනේ. හැබැයි මේක කවදාවත් කරන්න බෑ කටින් ගහලා. කටින් ගහලා කියන්නේ ඈ ඔව් ඒකට අපි මහ ලුකුවට මම නම් කොහොම හරි බලන්න මම නම් සෝතාපන්න විසම් නවත්තන්නේ මම නම් කවදාවත් කියලා කරන්න බෑ ඇයි හේතුව මේ වර්තමානයේ අපේ දුර්වලකම වගේම දුර්වල ලෝකයක් තමයි තියෙන්නේ නොපෙනෙන ලෝකෙත් මාර බලේ අපි මෙහි එකක් කියනකොට දාපි කියනකෙම කවුරු මොනවා කිව්වත් මම නම් මේ මාර්ගෙට වඩනවා කියලා කවුරු කාටවත් නවත්තන්න බෑ මගේ ගමන කියනවා. අපි මේ කියන්නේ අපි එක්කෙනෙක් දෙන්නෙක් ගැන හිතලා. ගැඹුරට හිතලා නෙමෙයි. නමුත් ඒක බාරගන්නේ නොපෙනෙන ලෝකෙන්. ආ අම්බ එහෙමද කිව්වද? කවුරු මොනවා කළත් කාටවත් බෑ මේ ගමන නවත්තන. අපි නවත්තන්න කියලා දන්නේම නෑ එක්ක Taman ලෙඩ වෙනවා. එක්කෝ ඒක තමන්ට මොහරි ප්‍රශ්නයකට කඩාගෙන වැටෙනවා මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙනවා මේ හොඳට සමගෙන් ඉන්න අය ගෙවල් රණ්ඩු සරුවල් ඇති වෙනවා ඊළඟට මේ දරුවෝ මුරණ්ඩු වෙනවා මොනවා හරි එකක් වෙනවා වෙච්ච ගමන් අර කොටස එහෙමම ඉවරයි Tamange ධර්ම මාර්ගේ. ඊට පස්සේ අර පැත්තේ Taman දුවන්න ඕනි. අර hina වෙවි ඉන්නව ඇද්ද උඹට කියලා. මෙයා දන්නේ මේක. මෙයා මේ මේ මේ පැත්ත යන්නේත් විඳෝ විඳෝ. මෙයා කියන්නේ නෑ මේ මොකක්වත් මං අතාරින්නේ නෑ. මොකක්වත් මං අතේයි මාන්නෙමයි තියෙන්නේ. කවදාවත් මාන්නෙන් Tamange චණ්ඩිකම් පෙන්නලා මේකේ ලබා ගන්න දෙයක් නෑ. මේක යන්න නම් හිතෙන් වැටෙන්න ඕනේ පොළොව ගානට. පොළොව ගානට හිත වට ගන්න ඕනේ. ඒක තේරුම නියතමානී. නියතමානී වෙන්න ඕනේ පොළොව ගානට. අහිංසක වෙන්න ඕනේ. ඊටමත් අහිංසක වෙන්න ඕනේ. හිතින්. හිතින් අහිංසක හිතෙන් දරුණු වෙලා මේක කරන්න බෑ. මම මේක කොහමරි අපි අපි වීරිය කියලා හිතන්නේ ඒකනේ. අපි හිතට යමක් දැඩිව ගැනීමලට අපි හිතනවා අපි රවටිනවා අපි රැවටීමක් ඇති වෙන මේක අපි වීරිය කියලා. ඒක වීරිය නෙමෙයි ඒක මුරණ්ඩුකමක්. මම නම් මේක කොහොම හරි කරනවා මම නම් මේක කරනවා කියකේ කියනවා. මේක මේ හිතේ ඇති වෙන මුරණ්ඩුකම. මේක වීරිය නෙමෙයි. වීරිය කියන්නේ ඒක නෙමෙයි. වීරිය කියන්නේ උපන්නාද මාන්නය උපන්න තැනම ප්‍රහාණය කිරීම. උපන්නාද තරහ උපන්න තැනම ප්‍රහාණය කිරීම. උපන්නාද මේ ඊර්ෂියාව උපන්න තැනම ප්‍රහාණය කිරීම. උපන්නාද එකට එක කිරීම උපන්න තැනම ප්‍රහාණය කිරීම. මෙන්න මේකට වීරිය කියන්නේ. ඒ වීරිය කරන එක්කෙනා උපන්නද ආඩම්බරකමක්. උපන්න තැනම ප්‍රහාණය කරන්න ඕන. මොකද අපිට තේරෙන්නේ නැතුණාට මේ ධර්මයේ තුලිනුත් පුද්ගලයාට ආඩම්බරකමක් එනවා. ඒ මොකද අපිට පේනවා ධර්මයේ හැසිරෙන්නේ නැති ගොඩාක් පිරිස. දුස්සීල ගොඩාක් පිරිස පේන එකට සීලේ ඉන්න එක්කිනාට ආඩම්බරකමක් එනවා. ධර්මඥාන නැති ධර්මඥාන නැති ගොඩාක් පිරිස පේන එකට ධර්මඥානෙ තියෙන එක්කිනාට ඒ හේතුවෙන් ආඩම්බරකමක් එනවා. ඒක තමයි අපි අනතුර. එතකොට අපිට හිතෙන් අහිංසක වෙන්න පුළුවන් නම් නෑ නෑ නෑ මේක ආඩම්බර වෙන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක හිතට අරන් යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක මේ චාන්ඩිකම් කියලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි මම නම් මේක කොහොම හරි කරනවා කිය කී කෑගග යන්න පුළුවන් ගමනක් නෙමෙයි මේක බොහොම අහිංසකව හිතෙන් අහිංසකව මේක කරන්න ඕනේ කියලා මොකද හේතුව අපට අර විදිහට කරන්න පුළුවන් යුගයක් තිබුණා මම නම් මේක කරනවා කොහොම හරි කියලා කරගන්න පුළුවන් යුගයක් තිබුණා. ඒ යුගයේ තිබුණේ මීට අවුරුදු 2000කට කලින්. දැන් ඒ යුගයේ නෑ. දැන් තියෙන යුගයේ තුල අපිට කරන්න පුළුවන් දේවල් අපි බලන්න ඕනේ. මේ යුගයේ කරන්න පුළුවන් දේ තමයි හිතෙන් අහිංසක වෙන්න ඕනේ. හිතෙන් සාන්ත වෙන්න ඕනේ. හිතෙන් අහිංසක වෙන්න ඕනේ, සාන්ත වෙන්න ඕනේ. සාන්ත වෙලා අපි අපි මේ අපි පඬිත්ස්ලා වුණොත් පඬිස්ලා වුණොත් කරන්න බෑ. එහෙම නැතුව අපි අපි බොහොම අහිංසකව ධර්මයේ කොච්චර දැනගත්තත් එයා ඉන්න ඕනේ කොහමද? අහිංසකව ඉන්න ඕනේ. ඒතකොට කෙනෙකුට ධර්මයේ ධර්ම කාරණාවක් කියා දුන්නත් ආ ඔයා දන්නේ මොකද? ඔයා උතන නෙමෙයි ඔක තියෙන අතන තියෙන එක දැන් මහා ලොකුට කියනවා කියමු. එයාට වරදිනවා. අහිංසකව ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් තමයි ඒවා කියලා දෙන්න ඕනේ. අන්න එහෙම යනකොට යම්කිසි ප්‍රමාණයකට අපිට අවස්ථාවක් ලැබෙනවා. මේ ධර්මයේ තේරුම් ගන්න. මොකද හේතුව මේ ධර්මයේ තේරුම් ගන්න අවබෝධ කිරීමට බාධා කලේ යමෙක්ද ඒ බාධා කරපු එක්කෙනා හරීම බලවත් දැන් බුදුරජාන් වහන්සේ බෝධි මූලියා පරාජයටපත් කළා මම ඒක කියන්නේ දැන් සමහරු මට කියනවා අනේ ඔබට මේ ජීවිතේම ඔබ වහන්සේට රහත් වෙන්න ලැබේවා කියලා මං කියනවා ඒක කියන්න එපා ඒක සිද්ධ වෙන්නේ නෑ කියන්න ඕනේ එහෙම නෙමෙයි කියනවා එහෙම පැහැදීමක් තියෙනවනේ කියන්න ඕනේ කොහොමද මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. එතකොට අපිට තියෙනවා පොඩ්ඩක් ඥානවන්ත යහට මෙහාට හැංගිලා යන්න පුළුවන් කමක්. අර වගේ අපි යන ඉලක්කයක පාට කාට හරි කිව්වොත් එහෙම එතන ඉඳලා පිරිස සේනාවක් යාට පන්න පන්න ගහනවා. එයාට සේනාවක්ම ගහනවා පන්න පන්න. එයාට ඒක තේරෙන්නේ වැඩේ යන එක්කෙනාට. ඒ නිසා මේක කරන්න තියෙන්නේ බොහොම නිස්සද්දව ධර්මාර්ගයන් තියෙන දැන් අපිට පේන්නේ නැහැනේ අපිට පේන්නේ ඇස් දෙකෙන් විතරනේ පේන්නේ. අපිට ඇස් දෙකෙන් පේන මිනිස්සු අපිට පේන්නේ මිනිස්සුන්ට මායя වැහෙනවා. අපිට පේන්නේ සත්තුන්ට මායя වැහෙනවා. අපිට මොකක්වත් පේන්නේ නැහැ අර දුසී කියන මායя කකුසඳ බුදුරජාන් වහන්සේට වැහුණානේ නේ. කකුසඳ නෑ කකුසඳ බුදුරජාන් වහන්සේගේ කාලේ කකුසඳ බුදුරජාන් වහන්සේ නෙමෙයි කකුසඳ බුදුරජාන් වහන්සේගේ කාලේ සමාජයට වැහුණා. ද බැහිලා මොකද කළේ? අර සංගපිරිස පින්ඩපාති වඩිනෝ. මොද්දටම බැන්නා, ගැරෙව්වා, නිඳා පහස කළා. කැලෑපැත්තට ගිහ ඒ කාලෙත් කළා තියෙනවා. මේ මාරාවේශින් කරනකට මිනිස්සු මොකද කළේ? බයින්ඩ පටන්ගත කෙලවර නැතුව මේ සංඝයාට. බයිනකට බුදුරජාන් වහන්සේ සංඝපිරිසට ආවාද කළා. මාර්යාගේ වැඩක් මේ තියෙන්නේ. මෛත්‍රී සිත්තේ පවත්වන්න මේක මේකට. දේශයේ ඇති කරුවලා පටලවන්නයි මේ හදන්නේ. මෛත්‍රියනේ. ඔන්න මෛත්‍රියෙන් ගියා. දැන් මේකෙන් අල්ලන්න බෑ. ඊරවසේ මොකද කළේ? පැහැදීම ඇති කෙරවන. උන දිගට හරහාට පූජා කරන්න ගත්තා. ලාව සත්කාර දෙන්න පටන් ගත්තා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මේව කොහොම අනිත්‍යයි කියන අවබෝධයෙන් ඉන්න නැත්තම් ඉවරයි කිව්වා. එතකොට මාරයාට හිතුණා දැන් මේගොල්ලන්ට බැනලා බේරන්නත් බෑ. දීලා බේරන්නත් බෑ. ලාභ සත්කාර දීලා බේරන්නත් බෑ. ගරහලා බේරන්නත් බෑ. මේගොල්ලෝ ගමන යනවා. අන්න ඒක තමයි කොල්ලිකුට වැහුනේ. වෙහිලා ගැහුවනේ ගලක්. ඒතර බලන්න අපිට හොයන්න බැරි එකක්. බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව වැඩ සිටිද්දී එච්චර බලවත් නම් මේ වෙනකොට தත්ත්වය ගැන නුවණ තියෙන්න ඕන කෙනෙකුට තේරුම් ගන්න. නැත්තම් මේ ධර්මයේ පොඩ්ඩක් ඉගෙන ගත්තාම නෑ නෑ මම නම් මේක අවබෝධ කරලා මිසක් නවත්තන්නේ නෑ මම නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මට දැන් කලාතුරකින් මටත් මටත් මේ සංසාරේ අතර මං වෙලෙන් ඉඳි මට යන්තම් මේක හම්බ වුණේ මම නම් මේ මට නම් ආයෙ ඉපදින්න ඕනේ මම නම් මේ ඉපදීම අවසන් කරන මේ භවී කියන අය ඉන්නවනේ සමහර අය මට ඇවිල්ලා කියන මං කියනවා එහෙම කියන්න එපා ඒ යාගේ යාගේ සද්ධාවට යා එක කියන්නේ යාට මේකෙන් ඇතරින්න ඕන කියන රහසින් නමුත් යා දන්නේ නැහැ මේකේ තියෙන මේ පරිසරයේ තියෙන ස්වභාවය. එයා පරිසරයේ තියෙන ස්වභාවය දන්නේ නැහැ. එයා දන්නේ නැහැ තමන්ගේ හිතේ තියෙන ස්වභාවය. එයා දන්නේ නැහැ තමන්ගේ හිතේ තියෙන සංයෝජන ලක්ෂ ස්වභාවය. මේ කෙලෙස් තමන්ගේ කොච්චර පින් තියෙනවද? කොච්චර පව් තියෙනවද? මේ තව කාටවත් උපක්‍රමයෙන් පව් මතු කරන්න බැරිද? පුළුවන්. මේව මොකුත් දන්නේ තමන්. මේ මොකක්වත් නොදැන තමන්ගේ තමන්ගේ පින් තමන්ට දිනු කරගන්න ප්‍රමාණවත්ද? මේ මොකුත් දන්නේ බුදු කෙනෙකුට නම් එකපාරට පුළුවන් පුද්ගලයා අඳුන ගන්න අඳුරගල උන්වහන්සේ දැක ගන්න. උන්වහන්සේ දැකලා කියන උන්වහන්සේ ඥානයක් තිබුණානේ ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානය කියලා. ඒ ඥාණයෙන් බලනවනේ. ඒ ඥාණයෙන් බලපු ගමන් තේරෙනවා අපේ හිතේ තියෙන කොටස වැඩිලා තියෙන හැටි. මම ඒකයි කියන්නේ මේ වර්තමානයේ කරන තියෙන එකම දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ මේ වගේ ගැඹුරු ගැඹුරු ධර්මයේ හොඳට අධ්‍යයනය කරන්න ඕනේ. මේ අපේ මනුස්ස ජීවිතේ. මෙය හොඳට අධ්‍යයනය කළා මෙය හොඳට නුවණින් විමසන්න ඕනේ. හොඳට නුවණින් විමසීමේස ක්‍රමානුකූලව මේ ධර්මයේ වටහා ගන්න ඕනේ. හොඳට නුවණින් විමසීමේස මේ ධර්මයේ වටහා ගන්නකොට වටහා ගන්නකොට අපට නොදැනීම අර ගහක් මෝරනවා වගේ අපේ ප්‍රඥාව මෝරනවා. මේක අපිට ලැබෙන දුර්ලභ වාසනාවක්. ඒ ප්‍රඥාව මෝරණ එක. ඒ ප්‍රඥාව මෝරණකට ඒ මේරු ප්‍රඥාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ කිරී අපි හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒතර මේ පැහැදීම ප්‍රඥා සම්පන්න නැද්ද? ප්‍රඥා සම්පන්නයි. ඒතර නුවණෙන් විමසලා අවබෝධයකින් තමයි අපි සංවර වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සතුන් මරන්නේ නැත්තේ ඇයි? අපි කඳුනා ගන්න. මේක අකුසලයක්. මේක ආදීනව තියෙන එක මේක හිතසුබිනිස පවතින්නේ නැහැ. අපි සොරකම් කරන්නේ නැතියි මේ මේ නිසා. අපි අනාචාරය හැසිරෙන්නේ නැතියි මේ මේ කරුණු නිසා. අපි බොරු කියන්නේ නැතියි, අපි කේලම් කියන්නේ නැතියි, අපි හිස් වචන පරස වචන කියන්නේ නැතියි කියලා තමන්ම තමන්ගේ දර්ශනේ ජීවිත දැක්ම ගොඩනගා ගන්න ඕනේ. අන්නේම ගොඩනගා ගන්නකොට තමන්ට තියෙනවා අවබෝධයෙන් යුක්ත වූ සීලයක්. තමන්ට තියෙනවා අවබෝධයෙන් යුක්ත වූ ප්‍රඥාවක්. තමට තියෙන අවබෝධයෙන් යුක්තු ශ්‍රද්ධාවක්. ඊට පස්සේ තමන් පොඩ්ඩ දාන ආදී පින්කම් වලට සහභාගී වෙනවා. ඒකත් අවබෝධයෙන් යුක්ත දීමක්. නිකන් එක්කෙනෙක් නෙමෙයි යා. එයා ඊට පස්සේ සැලසුම් කරනවා ජීවිතේ. මම කියන්නේ ඒකයි මේ මේ වර්තමාන කාලේ වර්තමාන යුගයේ අපිට මේ තියෙන අවස්ථාව තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා නිසා විතරමයි. පරිසරයෙන් මුකුත් නැහැ අනුබලයක්. අපි ඒක තේරුම් ගන්න තියෙන්න ඕනේ. අපිට තියෙන එකම වාසනාව උදා වෙලා තියෙන මක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව 100ට කෝටියක් පිරිසිදුයි. අපිට මේක සැක කරන්න කොහෙවත් තැනක් මේ කිසිම දේශනාවක සැක කරන්න මුකුත් නැහැ. 100%ම පිරිසිදුයි. එදා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා ගෞ මේ දඹදිව්තලේ වැඩ මේ උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයා හමුවේ දේශනා කළා යන් ධර්මයක්. ඒක තමයි මේ තියෙන්නේ. අපිට තියෙන එකම වාසිය එච්චරයි. ඊළඟට ඊළඟට තියෙන වාසිය මොකද මේ ධර්මයට මේ ධර්මය අපිට තේරෙන භාෂාවෙන් විස්තර කරගන්න කල්යාණ මිත්‍රයෝ දෙතුන් දෙනෙක් පහළ වෙලා ඉන්නවා. ඒක තමයි ඊළඟ වාසනාව. ඉතින් මේක ලැබිච්ච වෙලාවේ මොකද කරන්න ඕනේ? මේ ධර්මය හොඳට ඉගෙන ගන්න ඕනේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ අර වේගින් සැඩ පහරකට ගහගෙන යද්දී එයා ඒ සඩපාලට ගහගෙන යද්දි තමයි එයා අමාරුවෙන් අමාරුවෙන් මේ උඩුගම් බලා පීනන්න උත්සාහ කරන්නේ. අපි හැමතිස්සෙම කල්පනා කරන්න ඕනේ මේ ධර්ම මාර්ගයේට හැමතිස්සෙම තියෙන්නේ රුකුලක් නෙවෙයි. මේ ධර්ම මාර්ගයට අනතුරක්මයි, බාධාවක්මයි. ඒ නිසා අනතුරක්ම නම් තියෙන්නේ බාධාවක්ම තියෙන්නේ මේක කවදාවත් අපිට මේ මේ කටින් ගහලා හිතට අරගෙන අන්න වචනේ. හිතට අරගෙන මේක කරන්න බෑ. මේක කරනවා නම් පුළුවන් තරම් හිතෙන් මම වචනේ පාවිච්චි කළා. අහිංසක වෙන්න ඕනේ. හිතෙන් අහිංසක වෙන්න ඕනේ. මේ හිතෙන් අහිංසක වෙලා මේ මාර්ගේ යනකොට අපිට කවුරු හරි ඉෂ්ට දේවතාවෙන් අපිට සම්බන්ධ වුණොත් මේ ජීවිතේදී සමහරට අපි ගත්තොත් අපි කලින් සංසාරෙත් සමහරට අපි පින්දහම් කරද්දී ධර්මාර්ගය හැසිරෙද්දී සමහරට ඔබලා මේ පිංගතුමුණ සංසාරේ මහාන වෙච්ච අවස්ථාවක් ඇති. ඒ වගේ මහාන දම්පුරල අවස්ථාවක් අපර දෙවි කෙනෙක් කියලා හිටිය කවුරු කෙනෙක්? ආන් අපි හිතෙන් අහිංසකව මේ මාර්ගේ යනකට අහිංසකව කයිවාරු ගහගෙන නැතුව. මොකද අර අනතුරු අපි දන්නවනේ දැන්. අහිංසකව යනකට අන්න යාගෙන් උදව් ලැබෙනවා. මොකක්ද යාගේ ලැබෙන උදව්? ආර නොපෙනෙන ලෝකයේ තියෙන බාධක ටික යාම අහිං කරනවා. ඒ බාධක ටික යා අයින් කරනකොට ඔන්න අපිට පරිසරයේ පරිසරය හොඳ වෙනවා. අවුල් අඩු වෙනවා. කරදර අඩු වෙනවා. හිතට වේදනා දෙන දේවල් ටික අඩු වෙනවා. ඔන්න ධර්ම මෙනෙහි කරන ඕනා පරිසරය හැදෙනවා. එහෙම කරගෙන යනකොට ඔන්න තමන්ගේ පාඩුවේ මේක යන්න පුළුවන්. එහෙම උදව්වක් නැතුව අද නම් මට තේරෙන්න පුළුවන් කියලා. ඒක නොපෙන් ලෝකෙන් ලැබෙන එකක්. හැබැයි ඒ උදව් ඉබේ හැදෙන්නේ අනේ රිවිනේ මට උදව් කරන මම දැන් යන ලෑස්තිලා ඉන්නේ මේ ගමන. ඔහෙලා මට උදව් කරන දැන් කාට උදව් කරනද ඔහෙලා කියලා. එහෙම බෑ. එහෙම මේ සැරදාල බලෙන් චණ්ඩිකමෙන් උදව් ගන්න බෑ දෙවියන්ගෙන්. මෙයා කරන්න ඕනේ මෛත්‍රියෙන් හිතෙන් අහිංසකව. හිතෙන් අහිංසකව මේ මාර්ගේ යන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙයාට යම් මෙයාට කරදරයක් නැතුව මෙයා යන්න පුළුවන්. ඒතකොට එයාට තීරෙන්න ගන්නවා මොකද්ද? මට ඉස්සරම හරියට කරදර තිබුණා මේ මාර්ගය ආගන්න බෑ. ඊළඟට චිත්ත පීඩා වැඩි. අනේ දැන් මම ඉවසගෙන මම අහිංසකව යනකොට මට දැන් ටික ටික සහනයක් තියෙනවා පහසුවක් තියෙනවා කියලා තමන්ටම තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට තමන්ට මේ මාර්ගය ඊමීටීමට දිනු කර ගන්න පුළුවන්. හැබැයි අදිෂ්ඨාන තියෙන්න ඕනේ මම මෙතනින් බැරි වෙලාවත් මං මරණයටපත් වුණොත් හදිසියෙවත් ඔව් දෙවියන් අතර ඉපදිලා මම මේ ඊතුරු මාර්ගේ දිනු කරගෙන යනවා කියලා. එතකොට ඒක එයාගේ හිතේ තියෙන්න ඕනේ දේවතානුස්සති හැටියට. එහෙම දිනු කරගෙන ය아가න්න පුළුවන් වුණත් බුද්ධිමත් මිනිසෙකුට. එතකොට සමහර විට එයාගේ එයාගේ ප්‍රඥාව හොඳට තියෙනවා නම් එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට තේරුම් ගන්න උවමනා හැටියට විස්තර වශයෙන් ඉගෙන ගන්න ලැබිලා නම් මොකද ධර්මයේ විස්තර වශයෙන් ඉගෙන ගන්න ලැබිලා නැත්තම් ඒත් අමාරුයි. මොකද සමහර අවස්ථාවල එන්න පුළුවන් තමන්ට ධර්මයේ පිළිබඳ ගැටලු ඇති වෙනවා. චතුරාර්ය සත්‍යයට ගලප ගන්න පුළුවන් නම් වැඩේ හරි. දැන් මම කිව්වේ දැන් මේ ආහාර ගැන කියනකොට අපිට දැන් ආහාර හටග ආහාර මොනවාද? ආහාර හටගන්නේ කොහොමද? ආහාර නිරුද්ධ වෙන්නේ කොහොමද? නිරුද්ධන මාර්ගය මොකද්ද කියලා ඊට පස්සේ මේක විස්තර වශයෙන් තමන්ට තමන්ම තමන්ටම මේක තේරුම් ගන්න පුළුවන් නම් තනියම ඒ අනුසාරයෙන් අනිත් බුද්ධ දේශනාවල තේරුම් ගන්න පුළුවන් නම් මහන්සියෙන්. මහන්සි වෙයි නුවණින් කැප වෙලා කාලයක් යනකොට තමන්ට කියලා තමන්ටම කියලා මේ ධර්මයේ තේරුම් ගැනීමේ රටාවක් අහු වෙනවා. තමන්ටම ධර්මයේ නුවණින් මෙනෙහි කර කර ධර්මයේ තේරුම් ගන්න පුළුවන් රටාවක් තමන්ට අල්ල ගන්න පුළුවන්. එතකොට තමයි වාසී තියෙන්නේ. එතකොට තමන් හොඳට ධර්ම කරුණු අධ්‍යයනය කර කර සතුටක් ලබන්න ඕනේ. ධර්ම කරුණු හොඳට අධ්‍යයනය කර කර තමන් ඉස්සලා මොකද්ද කරන්න ඕනේ? සතුටක් ලබන්න ඕනේ බුද්ධ දේශනා අධ්‍යයනය කරමින්. ඒ සතුටෙන් තමයි තමන් පෝෂණය වෙන්නේ. බුද්ධ දේශනාව උකට හරි ලස්සන වචනයක් තියෙනවා. මේක වචනයක් තියෙනවා මේ මූල ජාත. මේ ශ්‍රද්ධාව මුල් බහින මුල් ඇද ගන්නවා. මුල් ඇදගෙන තෙත බරිත වෙනවා කියනවා. දැන් ගහක් වැඩෙන්න නම් ඒ ගහේ මුල් පොළොවට අදින්න නම් මොකද්ද වෙන්න ඕනේ? තෙත වෙන්න ඕනේ නේද? ආන් ඊ වගේ කියන ශ්‍රද්ධාවෙන් ඇතිවෙනා වූ සතුට. ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා නුවණින් කල්පනා කරලා හදාරනකට ඒ නුවණින් තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. මේ මහන්සි ගන්නකට තමයි Tamanට මේක වැටහෙනවා. වැටෙනකොට ඇති වෙනවා ප්‍රීතියක්. ඒ ඒ ප්‍රීතිය ඇති වෙන්නේ ශ්‍රද්ධාවෙන්. එතකොට මේ හොඳට තේරුම් ගන්න ඕනේ ඒක ශ්‍රද්ධාව කියලා කොහමද? ඒක ඇති වෙනකොට යාට එකපාරට මතක් වෙන්නේ කාවද? බුදුරජාණන් වහන්සේ අනේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙහෙම ධර්මයක් දේශනා කළා නෙවෙයිද කියලා අන්න හිතේ පැහැදීම ඇති. ඒ පැහැදීම මුල් කරගෙන තමයි අපි මේක මේ මේ මාර්ගය යන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේකෙ පෙන්වා දුන්න කරුණු 16ක්. මම දෙකයි කිව්වේ. කරුණු මට මතකයි 16ක් තියෙනවා. 16ක් තියෙනවා. ඒතර 16 මම දෙකයි මේකේ විස්තර කළේ. ඊට පස්සේ මේ දැන් මේ හැම එකකම දැන් බලන්න කල්පනා කළා මේ හැම එකකම උගන්වන්නේ විග්‍රහ කර කර විග්‍රහ කර කර විමස විමස බලන ක්‍රම නේද? දැන් ආහාර ගැන බැලුවත් විග්‍රහ කර කර විග්‍රහ කර කර විමස බලන ක්‍රම. ඒ කුසල කුසල ගැන බැලුවත් විග්‍රහ කර කර ඒ විග්‍රහ කිරීම තමයි තමන් කරන්න ඕනේ. නුවණින් විමසීමස බැලීම මොකද දැන් නුවණින් විමස බලන්න පුළුවන් ආකාරයට අපි යම්කිසි මහන්සියක් තේරුම් ගන්න ලබා දෙන්න අපිත් කල්පනා මොකද අපිත් අමාරු වෙන නුවණින් විමසීමස තේරුම් ගන්න. දැන් බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා ගැන මේ අපිට ඉබේ පහළ වෙන කල්පනාවල් නැහැ. අපි පවා මේ මේ සූත්‍ර දේශනා කියවන්න ඕනේ. නැවත නැවත කියවන්න ඕනේ කියවලා ඒක තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ කල්පනා කරන්න ඕනේ ඉතින් මෙහෙම කාලයක් කරනකොට මේක වැටෙන රටාවක් හැදෙනවා. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ රටාවට අනුකූල මෙයාට මේ කල්පනාව ලස්සන්ට බුද්ධ වචන ලස්සන්ට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන දැන් ওই විදිහට දේශනා කළ ආහාර ගැන. ඔන්න මම පුංචි එකක් කියන ඊට පස්සේ ආය අහනවා අර ස්වාමීන් වහන්සේලා එතකොට මේ මේ දෘෂ්ටිය ඍජු වීමට ඊළඟට මේ ධර්මයේ කෙරෙහි පැහැදෙන්න ධර්මයේ කෙරෙහි හොඳ පැහැදීමක් හිතේ ඇති වෙන්න මේ සද්ධර්මයට හිත බැස ගන්න තව ක්‍රමයක් තියෙනවා තියෙන එක තව ක්‍රම. ඒ තමයි කියනවා එයා දන්නවා කියනවා ජරා මරණ. ඒ වගේම දන්නවා කියනවා ජරා මරණ හට ගැනීම. ඒ වගේම දන්නවා කියනවා ජරා මරණ නිරුද්ධ වීම. ඊළඟට දන්නවයි කියනවා ජරා මරණ නිරුද්ධ වන්නා වූ මාර්ගය. ඒ ඒතර මොකේද මෙයා ගලප ගන්න තියෙන්නේ මේක? චතුරාරි සත්‍යයටයි. ඒතර ජරා මරණ ගැන හොද්දට නුවණෙන් විමසනවා නම් එයා මේ ලෝකේ මේ මිනිස්සු මැරෙන හැටි අදතරම් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් බුද්ධ කාලේ ගත්තොත් ඔය සෝහනක දාලා මිනිස්සු මැරෙනවා යුද්ධවල මැරෙනවා මිසක් අද මේ බෝම්බ වලින් ඛණ්ඩ නැතුව මොනතරම් මොනතරම් මේ නොක කණ්ඩ නැති මිනිස්සු කොච්චර දහස් ගාණක් මැරෙනවද? දැන් අනාවේක පල කරලා තියෙන අනාගතයේ මිනිස්සු කණ්ඩ නැතිව මැරෙන්නේ කියලා වැඩිපුර ලෝකේ. අර ලෝක දැන් ඔය අද දකුවේ සාක් පටන් ගන්නවනේ. ඒක අද මේ සම්පූර්ණ ඒගොල්ලෝ මේ කතා කරනවා කියන්නේ මේ ඉස්සරහට එන ආහාර පස්සෙට විසඳුමක් නේ. මොකද්ද කරන්න ඕනේ කියලා. බඩගින්නේ මිනිස්සු මැරෙන්න තියෙනවා කියන අනාගතේ. බය වෙලා ඉන්නේ ලෝකෙම. එතකොට මේ ජරා මරණ වලට පත් වෙනකොට එහෙන් ඒකට බය වෙලා, එහෙන් බෝ වෙන රෝග, ඒවට බය වෙලා, එහෙන් ඊටත් වඩා බය වෙලා තියෙනවා මේ ආයුධ වලට. ආයුධ වලට මේ ලෝකෙම බය වෙලා ඉන්නේ මේ මේ මේ විශාල මේ මේ මේ ආයුධ පරිහරණයක් වුණොත් එහෙම මේ දෙකෙන් අර මේ අර නියුක්ලියර් ආයුධ වගේ පාවිච්චි කරොත් එහෙම සම්පූර්ණම මේ මේ විශාල මනුස්ස ඝාතන වෙයි කියලා. ජරා මරණ ජරා මරණ ගැන හරියට හිතනවා නම් බය වෙනවා. ඊරෝසි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ කොහොමද මේ ජරා මරණ ගැන හොඳට තේරුම් අරගෙන මිනිස්සු මානව ජීවිතයට ඇවිල්ලා විදෝන විඳවිල්ල හොඳට බලන්න කියනවා. අපිට වෙන්නේ එහෙම නෙමෙයිනේ. අපිට වෙන්නේ කවුරු හරි අපි හොඳට බලනවා කියලා කියන නුවණින් කල්පනා කරන්නේ නෑනේ. ඔන්න අපි ලෙඩෙක් දැක්කා. අවසිනී වුණා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? අනේ කාටවත් දකින්නවත් ලැබෙන්න එපා. අපි ඒක හොඳට දකිනවා නම් අපි ඒක හොඳට නුවණින් මෙනෙහි කරනවා නම් අපි හොඳට නුවණින් බලනවා නම් ඒක බලන්න ඕනේ ඒක අපිරියාවක් ඇති කරගන්න නෙමෙයි. මොකේදද? අපි අවබෝධයක් ගන්න ඕනේ මේක තමයි ජීවිතය. මේක තමයි මේ ජීවිතේ මිනිස්සයා මොන දීලා තියෙන ඊර නම. මේක තමයි සත්වයාගේ ඊර නම. මේක තමයි මිනිස්සයාගේ ඊර නම. මේ ඊර නම මෙයාට හැදෙන්නේ මක් නිසාද? අන්න දෙවෙනි එකට යනවා. මොකද්ද? ඉපදීම නිසා. එහෙනම් එයාට ඉපදීමක් නැත්තම් ජරා මරණ නෑ නේද? ඊළඟ විසඳුම එනවා. ජරා මරණ නැති නැති කරන්නා වූ මාර්ගය. ඒ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැමතැනම ඒක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙන්නේ බුදු කෙනෙක් පහළ වීමෙන්. ඒ බුදු කෙනෙක් පහළ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පහළ වෙනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වීමෙන් බුදු සසුන අතුරුදහන් වෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කතාබස් කිරීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැසිරීමෙන් බුදු සසුන බබලයි. එහෙනම් බුදු සසුන කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි බුද්ධ ශාසනය කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපිට මොකද්ද වාසනාවක් මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපේ හුස්ම ටික යන්න ඉස්සර වෙලා අපිට මේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අහන්න ලැබෙනවා. අපි සීයලාට අහන්න හම්බුනේ නෑ. අපි ආචිලාට අහන්න හම්බුනේ නෑ. අපේ සීයලා ආචිලටි වෙනම මේ මනෝ මනෝ රාජ්‍යවල හිටියේ, මනෝ ලෝකවල හිටියේ. අපි තමයි පොඩ්ඩක් හරි මේ ජීවිතය ගැන යථාර්ථයක් ඉගෙන ගන්න බුද්ධ දේශනාවලින් අපි මහන්සි ගන්න. ඒ නිසා ඒ විදිහට හැමතිස්සෙම අර චතුරාර්ය සත්‍යයට ඒක ඒක ගලප ගන්න ඕනේ. ඉතින් මේකේ අර ඒ එහෙම ගලප ගන්න අතරේ මම කිව්ව එක හිතින් අහිංසක වෙලා සීලවන්ත වෙලා වීරියවන්ත වෙලා එක තැනක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා බුද්ධ කාලෙම බුද්ධ කාලෙම එක තැනක කියනවා ලිච්ඡවීන් ගැන. කියන මහන්නි බලන ලිච්ඡවීන් දියුණු වෙච්ච. ඒතර බුද්ධ කාලේ හිටපු දියුණුම රාජ්‍ය මොකද්ද? ලිච්ඡවි රාජ්‍ය. කියන මහන්නි මේ ලිච්ඡවීන් දියුණු උනේ අඩුවෙන් නිදාගත්තු જાතියක් කියන. අඩුවෙන් නිදාගෙන කියන මේ දියුණු උනේ ලිච්ඡවීන්. එතකොට කියන මහන්නි මතකද කියලා අහනවා මේ මුල් කාලේ මුල් යුගයේ රහත් පරපුර මුල් යුගයේ රහත් පරපුර මතකද කියලා අහනවා ස්වාමීනි මතකයි කියනවා මුල් යුගයේ රහත් පරපුර තන්න ඒ වගේ කියනවා ඔලුවට තියාගත්තේ ලී කොට්ටේ කියනවා දැන් බලන්න කියන පුළුන් කොට්ට ඔලුවට ආවා විතරයි දැන් දැක්කද කියලා මේ රහත් පරපුර බැස්ස බැහිද්ද ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ සිටිද්දිම ඒක බහැගෙන බහැගෙන බහැගෙන යනවා එතකොට අපිට මේකෙන් පේනවා බොහෝම සුළු පිරිසකට මේ ලෝකේ ඊ타මත්ම සුළු පිරිසකට ජීවිත ආબોධය කියන එක කලාතුරකින් ලැබෙනවා. ඉතින් මොකද්ද වාසනාවකට තවමත් ඉඩකඩ තියෙන්නේ ලෝකෙම්ම සිංහල බෞද්ධයන්ටයි. ඒකට හේතුව මොකද? මම කල්පනා කළා මේකට හේතුව හැටියට මට තේරුනේ ගෞතම සාසනයේ අතුරුදහන් වෙන්න නොදී ආරක්ෂා කරගත්තේ මේ සිංහල අය නිසා. ගෞතම සාසනයේ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබන මොහොතේ සෙවන සැලසූ බෝධි ආරක්ෂා කරගත්තේ සිංහල ජාතිය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරක්ෂා කරගත්තේ සිංහල අය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා අතුරුදහන් වෙන්න ඔන්න මෙන්න තියා. ආරක්ෂා කරගත්තේ සිංහල. ඒක නිසා අපිට මේ අපේ પરම්පරාවෙන් ලැබිච්ච දායාදයක් මේ. මේ ගෞතම බුද්ධ ශාසනයේ අපේ પરම්පරාවල වෙච්ච දායාදයක්. එතකොට මේ දායාදේ අපි හිමිකරු බවට පත් වෙන්නේ අඩු ගානේ මේ ජීවිතේදී අපි සෝතාපන්නවත් වුණොත් තමයි මේ දායාදේ අපි හිමිකරුව වෙන්නේ. එතකොට අපි මේ මේ දායාදේ හිමිකරුව වෙලා අපිට අපිට මැරෙන්නේ නැත්නම් අපේ ජීවිතේ අපේ අවසන් උසපොත හෙලද්දී අපිට හිතෙනවා නම් ආ මම ගෞතම බුදුරජාන් වහන්සේගේ බුදු මගට ආපු ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආපු මේ දායාදේ හිමි කරගත්තු කෙනෙක් කියලා අපිට ඊටාම එහෙමනම් අපිට කවදාවත් අමුදරුව මතක් වුණා කියලා ඊළඟට දේවල් මතක් වුණා කියලා මේ මතක් වීම අපි හිත අවුල් වෙන්න හේතුවක් වෙන්නේ මතක් වෙන්නේ නැහැ කියන්න බෑ අපිට අපිට ඔබට මතක් වෙන්න පුළුවන් ඔබේ ස්වාමියා ඔබේ බිරිඳ ඔබේ දරුවන්, ඔබේ ඉඩකඩම්, ඔබේ ව්‍යාපාර මතක් වෙන්න පුළුවන්. හැබැයි එකක්වත් ඔබට බාධාක් වෙන්නේ නැහැ. මොකද හේතුව? ඊට වඩා දෙයක් ඔබ ලබාගෙන තියෙනවා. ඊට වඩා හිතීමක්, කල්පනාවක්, දියුණුවක් ඒ මතක් වෙන දේ ඔබට පත්ගාල බැහැර කරන්න සුළු දෙයක්. ඒක සුළු දෙයක්. දැන් අර සෝතාපන්න වෙච්ච බිම්බිසාර රජුරු අර එයාගේ ඒ අරමුණු බැහැර කරලා ලස්සන දෙවියන් අතර ඉපදිනේ ගිහිල්ලා. මේ නිසා අපිට තියෙන එකයි සද්ද නැතුව මේ ධර්ම මාර්ගෙ හිමීට හිමීට ඒ විදිහට පුරුදු කරගෙන යන්න ඕනේ. ඉතින් ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව උදා වේවා.